දෙනාම සාකච්ඡා කරන සඳහා නමස්කාරය කියනවා භූතං චක්කු විඤ්ඤාණං අපස්සං අජානං අපස්සං යථා භූතං චක්කු සංපස්සං අජානං අපස්සං යථා භූතං චක්කු සංපස්ස පච්චය උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා सम्प्यजानम् अपसंयतः भूतम् चक्षुष्मिन् सारज्यति रूपे सारज्यति चक्षुविज्ञाने सारज्यति चक्षुसम्पस्से सुखं वा दुःखं वा अदुःखमसुखं वा සම්පිතාරජ්ජති සදා පූජනීයෝ වන්දනීයෝ අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි සදා බුද්ධ සම්පන්න ආලෝක පින්වත්නි මේ හැම දිනම දැන් සෝදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යමය විගතෝනේ කරන්ට ඒ නිසා හැම දිනම තමන්ගේ සිත නොයෙක් නොයෙක් කර්මවල වලදවන්නට නොදී බොහෝම වමනාවෙන් මේ ධර්මය ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වතුනි සත්‍යර්මය අවබෝධ නොවන නිසා අවබෝධ කර නොගැනීම නිසා අපි හැම දිනම අනන්ත පරිමාණ සසරක ඒ මේ අත දුවන පරිකරණ අය ඒ මේ අත දුවන සැරිසරන අපේ ජීවිතවලට පිහිටක් රැකවරණයක් ගම්පමණ කෝ ලැබුණු කුසල ධර්මයන්ගෙන් පමණයි. ඒකද తాවකාලික ධර්මයක්. මේ සත්‍යර්මයේ යම් කලක අවබෝධ වුණොත් විතරයි මේ දුක්ඛගත සසර ගතිය සසර ස්වභාවය අපිට නැති කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ පින්වතුනි සසර ගමන නවතාලන ඒ අවබෝධය ලබා ගන්න උපකාරී වෙන සත්‍යය හැමදාම ලෝකේ පවතින්නේ නැහැ. මේ ලෝකේ දුර්ලභ දේවල් රාශිය බුදුරජාණන් වහන්සේ දෙන්නා වදාලා එයින් එක ධර්මතාවයක් බුදුරජාණන් වහන්සේලගේ පහළ වීම ඊගාවට මනුස්සාත්ම භාවය ඉදාවට සද්ධර්මය ආස ලැබෙන බව. පින්වත්නි මනුෂ්‍යාත්ම භාවයන් බුද්ධෝත්පාද කාලය සද්ධර්මය කියන මෙන්න මේ අවස්ථාවත් අපේ ජීවිතයට ලැබෙන්නේ බොහෝම කලාතුරකින්. ඒබඳු කලාතුරකින් හරි ලැබෙන අවස්ථාවක් එකතු වෙලා තමයි කවදාම හරි දවසක අපි සැපයෙන් ඉන්නේ. පින්වත්නි අපහාසය නමුත් අපිට ඒ වටපිටාව ලැබිලා තියෙන හිඳේ වටිනාකම හරිදවසට තේරෙන්නේ නැහැ. ඉතින් මොහොතකට හෝ මම මේක පෙරත් මතක් කරලා කියනවා අනවරාගෝ සංසාරය අපි විදපු දුක සිහිපත් කරලා උපදින හැම ජීවිතයකම පවතින දුක්ඛදායක ස්වභාවය සිහි කරලා මේ වර්තමාන ජීවිතයේ අපිට මේ දුක්ඛදායක ස්වභාවය සිහි කරලා මේ දුකින් එතර වෙන්න උපකාරී වෙන සත්‍යධර්මයේ අවබෝධය ඇති කර ගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න ඕනේ. ඉන්නෝතේ සසර දුක දවාලන්නට සමත්. ඒ ඥාන දර්ශනයක් ලබා ගන්නට පුළුවන් වටිනා සූත්‍රයක් කොටසක් තමයි මම මාස්තුකාවසෙන් කියුවේ. මේ ටික හොඳින් අහන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කළේ සුණාචාරයේ සරස ධර්මය කියලා. ධර්මය අහන්න අහගත්ත කේසුකේ ධාරණය කරගන්න ඒ ධාරණය කරගත්ත ධර්මයට අනුව හැසිරෙන්න නැත්නම් ජීවත් වෙන්න හිත කය වචන කියන දේ හදා ගන්න කියලා. ධර්මයට අනුව ජීවත් වෙන ධර්මයේ හැසිරෙන්න අපිට පුළුවන් වෙන්නේ ධර්මය අපේ සිත් තුළ ධාරණය වෙලා තිබුණොත් ධර්මය අපේ සිත් තුළ ධාරණය වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන වෙලාවට බොහෝ වුණායින් ශ්‍රවණය කළොත් මම නැවත නැවත මේ ටික මතක් කරන්නේ මේ ධර්මයේ අවබෝධයේ වැඩි පැත්තක් තියෙන්නේ ඕගොල්ලන්ට පැත්තේ මොකද සකසා කම් යොමු කරලා බලන ඇහුවොත් තමයි අපිට ඒ ධර්ම තේරෙන්නේ. එහෙම නැත්නම් කොච්චර දේශකයන් වහන්සේලා හිටිය දේශනා කළා අපි ඒක පිළිගන්නේ බාරගන්නේ නැත්නම් සතුටින් කන් යොමු කරලා අහන්න නැත්නම් අපිට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා බොහොම හොඳින් තේරුම් ගන්න පුළුවන් විදිහට ධර්මය ශ්‍රවණය කරන්න. හිමුතුනි අද මම මාසිකවයෙන් ප්‍රති මච්චම නිකායේ පළවෙනි සූත්‍ර පංචක ආයතන මහා සලායතික සූත්‍රය. මේ සූත්‍රයේ බොහෝ වටිනා කරුණු ටිකක් තියෙනවා. කරුණු ටිකක් පතඥාසි පැහැදිලි කරලා තියෙනවා. හිමුතුනි භාගවත් බුදුරජාණන් වහන්සේ සරත් නෝර චේතවනාරාමයේ පිළිස්තුමාකෝ චේතවනාරාමයේ විහාරයේ වාසය කරන කාලෙදී භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මහණෙනි කියලා ආමන්ත්‍රණය කළා. ඒ භික්ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේ කියලා ප්‍රතිඋත්තර දුන්නා. භාගතුන් වහන්සේ මෙහෙම දේශනා කළා. මහණෙනි මහා සලායතනික නම් වූ ධර්මපරියාය දේශනා කරනවා. මහා සලායතනික කියන ධර්මය දේශනා කරන මහා සලායතනික අවෝගික කරේ දේශිස්සාන දේශනා කරනවා සංසනාත සාධකම් මනස් කරවත භාවිසා අනබලන්නේ හැම තැනකම තියෙන සංසනාත එක හිතට අහන්න සාධකම් මනස් කරවත අහලා නිකන් එපා හොඳ චීතපති හිතේ මෙහෙ කරවන්න මේ ආගත්ත පිළිවෙල ආගත්ත දේ හොඳට අහගෙන ඊට පස්සේ හිතිනුත් ඒක මෙහෙ කරන්න ඕනේ අහලා මෙනෙහි කරනකොට තමයි අපිට අපේ දැක්ම බවට පත් වෙන්නේ. අහනකොට ඇති වෙන මොනට කියනවා සුතමේ ඥානය කියලා. ඒ අහගත්තු දේට අනුව නොනින් හිතනකොට කියනවා චින්තාමය ඥානය ප්‍රඥාව කියලා. මේ ධර්මතා දෙක නැවත නැවත භාවිත කිරීමට කියනවා භාවනාමය ප්‍රඥාව කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මාර්ගයේ එහෙනම් මේ සංස්කාරයන්ට සාහන්ද අහලා හොඳින් මෙහෙය කරන්න. ඊට පස්සේ භාගතුනාට මෙන්න මෙහෙම දේශනා කරනවා චක්කුම් වික්ඛවේ අජාන මපස්ස යතහ භූතං මහදෙනේ චක්කුම් ඇහි අජාන මපස්ස යතහ භූතං ඇහි ඇත්ත ඇති හැටි නොදන්නේ නොදකින්නේ අජානං කියන්නේ නොදන්නව, අපස්සං කියන්නේ නොදකිනවා. අජානං අපස්සං යථා භූතං ඇත්ත තිහැටිය යථා භූත කියලා කියන්නේ යථා කියලා කියන්නේ යම්සේ භූත කියන්නේ ඌ භූතයි කියලා කියන්නේ ඌ හටගත් ඒක දැන් අපි කියන්නේ අභූතයෙන් චෝදනා කරන්න එපා කියලා අභූත කියන්නේ නොඋදේශ භූතෝ කියන්නේ එපා කියලා භූත කියන්නේ ඌ තියෙන එතකොට යථා භූත කියන්නේ ඇත්ත ටිකටිය තියෙන. පැත්ත ටිකටිය ගන්න. අපි කෙනා කෙනා ගන්නවා තමයි පැත්ත තියෙන දේ. එතකොට අජාන මපස්සන් යතහ භූත. නොදන්නකොට නොදකිනකොට යතහ භූත ස්වභාවය මොකේද ඇහි. සක්කොම් වික්ඛවේ අජාන මපස්සන් යතහ භූත. මානෙ ඇහි ඇත්ත ටිකටිය නොදන්නේ නොදකින්නේ. රූපේ අජානං අපස්සං යතහ භූතං රූපයේ ඇහැට පෙනෙන රූපවල යථා භූත ස්වභාවය නොදන්නව නම් නොදකිනව නම් චක්කු විඥානං අජානං අපස්සං යථා භූතං චක්කු විඥානය කියන ධර්මයේ යථා භූත ස්වභාවය නොදන්නේ නොදකින්නේ චක්කු සම්පස්සං අජානං අපස්සං යථා භූතං චක්කු සම්පස්සය කියන ධර්මතාවයේ යතහ භූත ස්වභාවයේ නොදන්නේ නොදකින්නේ චක්කු සම්පස්ස පච්චය උපජ්ජති වේදිකං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සම්පි අජානං අපස්සය යතහ භූතං චක්කු සම්පස්සය නිසා සැප හරි දුක් හරි නොදුක් නොසෝ කියලා කිව්වේ උපේක්ෂා සහගත හරි වේදනාව පහළ වෙනවා නම් වේදනාව උපදිනවා නම් ඒ වේදනාවන්ගේ ඇත්ත ඇති ඇති නොදන්නේ නොදකින්නේ. ඇහි රූපයන්ගේ චක්කු විඥානේ චක්කු සංපස්සේ චක්කු සංපස්සේ මොකන්න වේදනාවන්ගේ ඒ කියන්නේ අපි මේක ඇහෙන් බලනවා කියන ධර්මතාවයක් වෙනකොට වෙන තැනක තියෙන ඔක්කොම ධර්මතා ටික පේනවා. ওই ධර්මතා ටික ඇත්ත ඇති හැටි නොදන්නේ නොදකින්නේ නොදන්න කෙනා නොදකින කෙනා හොඳට බලන්න මේක සක්කුස්නේ සාරජති. එහි ඇලෙනවා. රූපේ සාරජති රූපයන්ගේ ඇලෙනවා. චක්කු විඥානේ සාරජති චක්කු විඥානේ ඇලෙනවා. චක්කු සංපස්සේ සාරජති චක්කු සංපස්සේ ඇලෙනවා. චක්කු සංපස්ස පච්චවප්පජති වේදසං සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා සතු සංපස්සේ නිසා සැපයක් හෝ දුකක් හෝ උපේක්ෂා සාධිත වේදනාවක් ඇතිවන සංස්කාරයකට ඒ දැනෙනවා. එතකොට සත්‍ය සාරත්ත්‍ය සංයුක්තස්ස ඇලුනහම මොකද වෙන්නේ? ගැටෙනවා. සංයුක්තස්ස සමෝලස්ස ගැටුනහම සිහි මුලා වෙනවා. සමෝලස්ස ආස්වාදිනෝ ආස්වාදාදිනෝ ආස්වාදානුපස්සී විහෙරති. සිහි මුලාව නම් යා හැම වෙලාවෙම කරන්නේ ආස්වාදය අනුව බලමින් වාසය කරනවා. දැන් මේවා එකක්වත් නැති මගේ නවත්තන්න පුළුවන් කරුණු සංගල් පුරුකක් එකින් එක වගේ ඇහැ රූප චක්කු විඥාන චක්කු සංපස්ස චක්කු සංපස්සේ උපන්න යම් වේදනාවක් වෙන මේ ධර්මතා ටිකේ යථා භූත ස්වභාවය නොදන්නවා නොදකින්නවා කියන එකම කාරණාව වෙන වෙනකොට ඉතින්මයි වෙන්නේ හේතු බල ධර්මයක් කියන්නේ. ඇහි ඇලෙනවා රූපයෙන් ගැලෙනවා ඒ චක්කු විඥානය ඇලෙනවා චක්කු සංපස්ය ඇලෙනවා චක්කු සංපස්යෙන් පරණ වේදනාන්ගේ ඇලෙනවා කියන ධර්මතාවය ඉදේ වෙනවා. ඇලුනහම ගැටෙනවා කියන කාරණාව ඉදේ වෙලා. ගැටුනහම සිහි මුලා වෙනවා කියන කාරණාව වෙලා. සිහි මුලා වුණාම ඒක ලක්ෂණය තමයි හැම වෙලේම ආස්වාදයේ කුලියක තියෙන්නේ. ආස්වාදයමයි බලන්නේ. ඇහැ රූප චක්කු විඥාන කියලා අපිට පෙනෙන රූපයන්ගේ ආස්වාදයමයි බලමින් වාසය කරන්නේ. එතකොට සංකීර්ණජති එතකොට මේ විදිහට ඇලෙනකොට බැඳෙනවා බැඳීමම තේමුලාම තේමුලා වුණාම ආස්වාදය අනුව බලමින් වාසය කරනවා ආස්වාදය අනුව බලමින් වාසය කරාම කියන දෝෂය මොකද්ද ආයතින් පංච උපාදාන කඳා උපචයන් ගැටෙති නැවත පංච උපාදාන ස්කන්ධය රැස් වීමට යනවා පංච උපාදාන ස්කන්ධය රැස් වීමට යනවා පංච උපාදාන ස්කන්ධය රැස් වුණාම මොකද වෙන්නේ කන්නා චත ඕම භවිකා නන්දිදාත සහගත තත්ත්ව තත්ත්වා විනන්දනේ පාටත් පවර්ධති. ආටිපෝණම ස්කන්ධේ නැව රැස් වෙනකොට තියෙන දෝෂේ තමයි කරද ඒකේ යන සබ්ජෙක්ටින් ඇලෙන පුනාදු භවයේ තේස කවතින සංහාව ලැබෙනවා. දැන් මේ තණ්හාව කියන එක වැඩෙනවා කියන ටික වෙලා තියෙන්නේ මේ ධර්මතාව ටික අනුපිළිවෙල. ඔය ධර්මතා අනිත් ධර්මතා ටික කොහොම සිද්ධ වෙද්දි නැති තණ්හාව කියලා එකක් වහින කරනවා නැති කරනවා කියලා එකක් නැහැ. එහෙම වෙන්නේ නැහැ. අපි මේක කතා කරමු. මම මේකනේ සම්පූර්ණය ගත්තේ. සංසුපාදන සංජය රැස් වෙනවා නම් රැස් වුණොත් තණ්හාව කියන එක වැඩෙනවා කියන කාරණාව නවත්තන්න බෑ. එතකොට සංහාව වැඩුණොත් මොකද වෙන්නේ? සංහාත සංහාතත් වාදති. ඊට පස්සේ සංහාව වැඩෙනකොට ඒ විතරක් නෙමෙයි සත්ත කායිකාපි ධර්මතා පවතති. එයාට එයාගේ කයද කායික ක්‍රියාවන්ද සංසාරකප්ප මහලු එකක් වෙනවා. ඊට පස්සේ චේතනිකාපි ධර්මතා පවතති. එයාගේ සිතුවිලි ධර්මත හලු එකක් වෙනවා. එතකොට කායික සංඛාපා පවද්ද කයේ තැවීම වැඩි වෙනවා. චේතසික සංඛාපා පවද්ද සිිතේ තැවීම වැඩි වෙනවා. කායික පරිලාහෝ පවද්දති කයේ දැවීම වැඩි වෙනවා චේතසික පරිලාහෝ පවද්දති සිතේ දැවීම වැඩි වෙනවා සෝ කායික දුක් දුක්ඛංකේ චේතසික දුක්ඛංකේ පටිසංවේති යා සිතින් අයින්ද දුක් විඳින්නේ සිතින්ද දුක් විඳින්නේ වෙනවා අපි කවුරු හරි කෙනෙක් කයෙන් හරි සිතින් හරි දුක් විඳිනවා නම් දුක්ඛහගත කයකින් දුක්ඛහගත සිතකින් වාසය කරනවා නම් ඒ ටික ඇතිවෙච්ච හැටි හේතුකව පේනවා. පටිච්චසමුප්පාද ධර්මතාවයට හේතුඵල ධර්මකින් ප්‍රකාශ වෙනවා කියනවා. මෙන්න මේ විදිහටයි දුක් විඳින කෙනෙක් නිර්මාණය වෙලා තියෙන්නේ. දුක් විඳින්නේ කියලා කියන්නේ කියන එක කියනවා. එතකොට මේ සිද්ධිය මේ විදිහට වෙද්දී මේ ස්වභාවය නොදැන දුක ඇතිවෙච්ච ස්වභාවය නොදැන අපි සිතෙන් කයෙන් දුක් විඳිනවා නම් ඒ දුක ඇතිවෙච්ච හේතු ටික මෙන්න මේකයි කියලා නොදැන නොදැක දුක නැති කරනවා කියන එකක් නෑ. ඒක තමයි මම ඒවත් පැහැදිලි කරලා දෙන්නම් කියන්නේ ඒක. අපි ඉන්න මේ කාලාව වහින දලාව හොඳටම තේරෙනවා නම් දැන් තේරෙන කාලාව තේරෙනවා අපිට ඕනෙකම තියෙනවා නොතේනින්ද දැන් මුස්ලිම්ගේ ඕනකම තිබුණාට හිමෙන්නේ මොන තැනද වහලේ කොතනද හිල් වෙලා තියෙන්නේ කියලා තේමෙන බව ඇති වෙන තැන හොයාගන්නේ නැතුව වහලේ කොතනක තමයි උරුකටයක් තිබ්බොත් හරියයිද? එතකොට එක තැනක් හිල් වෙලා තේමෙනවා නම් තේමෙන බවක් තේමෙනවා නම් මුස්ලිම්ෙන්නත් ඕනේ නැහැ කෙනෙක් හිතන හොයන්නේ නැතුව වහලේ යහ කෙරෝලේ කොතනකට හරි තැනකට උළු කෙටියක් කියලා නොදෙනී බව බලාපොරොත්තු වෙන වගේ වැඩක් අපි මේ කරන්නේ. වහලේ හිඳලත් වෙනවා වගේ ජීවිතයේ දුක් දුන්නත් වලින් යුක්තයි. ඒ දුක ඇතිවෙච්ච හේතුව මොකද්ද කියලා හොයන්නේ නැහැ. නමුත් වහලේ තැන් තැන් වලට උළු කෙට කියනවා තීක්ෂණ කරනවා තීක්ෂණ වගේ දුක නැති කරගන්න කියලා නම් තොරතුන් කියන්න තු විහිසෙන උත්සාහවත් වෙනවා. නමුත් අපි ඒ කරන ප්‍රතිඵලයේ කී නිෂ්ඵලයිනිකසන් හොතෙන්න පුළුවන් නෑ. ඇයි? අවශ්‍ය තැන වහලා නෑ. අවශ්‍ය තැන වහ නොනව හේතුව මොකද? කෙනෙක් හේතු හේතු හොයලා නෙමෙයි අපි ඒ ප්‍රතිකරණ කළේ. ඔබ යන්ත ගොඩාක් බඩගිනි හැදුණු වෙලාවට කුසේ තිබුණු ආහාර පාන ටික වැයීමේ හේතුව නිසා නම් බඩගින්න නැති දුක ආවේ. බඩගින්න නැති දුක දුකයි. දුක ඇතිවෙච්ච හේතුව හොල හේතුවට පිළියම් කරන්නේ නැතුව වෙන හේතුවක් වෙන පිළියමක් කළාට හරියන්නේ නැහැ. ඒ කියන්නේ දැන් බඩගින්න. බඩගින්න නැති කරන්න කියලා ඕගොල්ලෝ දෙදෙනාට බලලා හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. එහෙනම් බඩගින්න නැති කරන ලස්සන සින්දුවක් කළොත් හරියන්නේ නැහැ. එහෙනම් අපිට වෙනවා මේ හේතු නැති කරන්නේ හේතු ඇතිවෙච්ච ඵලය. එහෙනම් කාපීතු ආහාර ටික වැයෙච්ච හේතුව නිසා නම් මේ බඩගින්න නැති ඵලය ඇති වෙලා තියෙනවා. බඩගින්න නැති රෝගේ නැති කරන්ද නැති කරන්ද යට කරගන්න අපිට වෙනවා මොකද්ද? කන්නම වෙනවා. කෑම කෑවොත් නැති වෙනවා. ඒ වගේ ජීවිතයේට හිත ඉපදී නොගෙනාට ලෙඩ වෙනවා මහා වෙනවා මරණයටපත් වෙනවා එතකොට ප්‍රිය දේවල් වෙනවීම නිසා හිතට දුක් වෙනවා අප්‍රිය දේවල් කීම නිසා කෙරීම නිසා එකතු වීම නිසා මහා දුකක් විඳිනවා බඩගින්න දුක පිපාසය දුක එතකොට කයේ පැවැත්මම දුක එයාට ප්‍රතිසින් එක තැනක ඉඳගෙන ඉඳ එක ඉරියව්වකින් පැයක් පුළුවන් ද කියන්නකො නෑ ඇයි ඒ බැරි දුකයි කියන්නේ එතකොට අපිට මේ දුක වැහිලා තියෙන ධර්මයේ තේනම ඉරියව මානකම නිසා කියනවා. මම එකතරයක් හිතියා ඔය සිංහල ගේට් ගන්න මින්නේරි ආගේට නතර වෙලා. ඉතින් එහා පැත්තේ හිටිය එක මනුස්සයෙක් යාට මේ රෝගයක් හැදිලා අත්පය හතරම කොරවලා. කකුල් ඔක්කොම ඇකිලා අත් ඔක්කොම ඇකිලා අගේ කියන්න බෑ. මේ මනුස්සයා රෑ එකට නිදා ගන්නෙත් නෑ. නැගිටලා කියනවා හයියෙන් හොල්ලලා හොස් ගාලා අනේ මට ඒක රෑත් කියන හැටි කවුරු ගානක් කොහෙද තනියම කියනවා. එතකොට ඒ ඉරිය එයාට හැරෙන්නවා බෑ කවුරු හරි හරවනවා කවුරු හරි කරගන්නවා. එතකොට මෙන්න මේ මට්ටමට අපිට ජීවිතයේ දුක කියන කාරණාව හාරක් කොටක තියෙන ඉරියව් වලින් දැනෙන. ඉරියව් වලින් දැනෙන. ඉතින් මෙන්න මේ මත්තමේ දුක අපේ ජීවිතයේ පුරාවටම පවතිද්දී ඔය දුක නැති කරගන්න ගන්න ප්‍රතිකර්ම ටික තමයි ඉරියව් මාරු කරනවා ආඳුම් මාරු කරනවා කනවා බොනවා මේ ඔක්කොම කරන්නේ දුක නැති කරගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායික දුක්ඛම්පි චේතන දුක්ඛම්පි පරිසංවේදී සිතින් කයින් දුක් විඳින්නේ දෙන්නේ කොහොමද කියන කාරණාවට හේතු ටික පේනවා මෙන්න මේ හේතු ටික මේ විදිහට වෙද්දී ඒ හේතු නිරුද්ධ කරලා ඒ හේතු නිරුද්ධ කරලා ඒ දුකෙන් මිදෙන්නේ නැතුව ඒක මෙහා දෙයක් කරනාට මොකක් කරේ ජීවිතේම බලාපොරොත්තු වෙන ඕගලගේ මුළු ජීවිතේම හිස් එකක්මයි මම බය නැතුන් කියන මේ දුක ඇතිවෙච්ච හේතුව නැති කරන්නේ නැතුව සැනසීම ලබා ගන්න යන ඔය ප්‍රතිපදාව හිස් එකක් වගේන්නේ නැහැ බුදුරජාණන් කියනවා බුදුරජාණන් වහන්සේ වචනය ඒ නිසා ඔගොල්ලෝ ඔයගලන්ට ඉතිරියක් කරගන්නවා නම් ජීවිතේ ජීවත් කරගන්න යුතුයකම් කරගෙන රස්සාවක් කරන්න මුදල් හදාගන්න ගෙයක් දොරක් හදාගන්න ඒකට කරන් දුක නැති වෙන්නේ නෙමෙයි ජීවිතේ කියලා සම්දුක නැති වෙන නම් මෙන්න මේ ටික වෙනෝනේ කියලා මෙන්න මේ දර්ශනය තියාගෙන මේකෙන් ජීවිතේ ගොඩනගා ගන්න හදන්න. මම මේක මතක් කරේ මේ ටික විස්තර කරන්න එකලින් විස්තර කරනකොට හොඳ අවධානය ගන්න. මොකද ඇත්ත ඒකමයි. හරි දැන් අපි බලමු බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක තැනකයි ආරම්භ කියන්නේ. එක තැනකින් ආරම්භ වෙන මේ අවිද්‍යාව ප්‍රතිපදාව ජීවිතයට දුක් දුන්නස් කියන තැන හදලා නතර වෙලා තියෙනවා. ඒක නෑ නතර වෙලා නෑ. පළවෙනි එක තමයි මොකද්ද? චක්කුම් වික්‍රේ අජානං අපස්සය යථා භූතං රූපේ වික්‍රේ අජානං අපස්සය යථා භූතං පුරා පේනවා කියන ඇහැ රූප චක්කු විඤ්ඤාණ චක්කු සංපස්සේ ඒ මොකක් වේදනාවන්ගේ යථාභූත ස්වභාවය ඇත්ත ඇති ඇති නොදන්නවා නොදකින්නවා කියන ක්‍රම තිබුණොත් ඉදීමයි ඇහැ රූප චක්කු විඤ්ඤාණ චක්කු සංපස්සේ මොකක් වේදනාව කියන එකේ සාරජ්‍යති සතුටු වෙනවා ඇලෙනවා කියලා කාරණා වෙනවා එතකොට ඇත්ත නොදන්නා කෙනෙක් ඇහි ඇලෙන්නේ නැතුව රූපය ඇලෙන්නේ නැතුව චක්කු විඥානය ඇලෙන්නේ නැතුව චක්කු සංපතය ඇලෙන්නේ නැතුව ඉන්නවා කියන කාරණාව කවදාවත් වෙන්නේ එතකොට රබර් බෝලයක් යට තියා ගන්නවා වගේ ආවකාලිකව උත්සාහය නිසා ඉන්න පුළුවන් හැලෙනවා වගේ උත්සාහය අතහැරපු දවසට අපව යනවා කියන එක වෙනවා. එතකොට ඇලුනොත් වෙන්නේ මොකද්ද? බැඳුනොත් එහෙ මුලා වෙනවා එහෙ මුලා වුනොත් ආස්වාදයන්ව බලමින් වාසය කරනවා කියන එක වෙනවා ආස්වාදයන්ව බලමින් වාසය කළා කියන එක වුනොත් පංචපාදන ස්කන්ධය රැස් වෙනවා පංචපාදන ස්කන්ධය රැස් වුනොත් සංහාව වෙනවා සංහාව වෙනකොට තමයි සිතෙන් කයෙන් සිත කය දෙක සමු වෙලා සිත කය දෙකෙන් දැවෙන්නේ කියලා සිත කය දෙකෙන් දැවෙන්නේ කියලා සිතේ කයෙ දුක් විඳින්නේ කියලා බාහම වෙන්නේ දැන් අපි ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ කියනවා ගොම්ගේ ඇහැ එක කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝතං වික්ඛේ අජානං අපස්සං යථා භූතං සබ්බ වික්ඛේ අජානං අපස්සං යථා භූතං සෝත විඥානං වික්ඛේ අජානං අපස්සං යථා භූතං සෝත සම්පස්සෝ වික්ඛේ අජානං අපස්සං යථා භූතං සෝත සම්පස්ස පච්ච උපජිත වේදිකං සුඛං වා දුක්ඛං වා අදුක්ඛං සුඛං වා සාම්පි අජානං අපස්සං යථා භූතං කන, ශබ්දයේ, සෝත විඥානයේ, සෝත සංකප්පයේ, සෝත සංකප්පයෙන් උපන්න වේදනාවන්ගේ යථාභූත ස්වභාවය නොදන්නේ කොට නොදකිනකොට කනෙත් ඇලෙනවා, ශබ්දෙත් ඇලෙනවා, ඒ ශබ්ද දැන කරන හිතෙත් ඇලෙනවා, සෝත සංකප්පෙත් ඇලෙනවා, ඒ උපන්න වේදනාවෙත් ඇලෙනවා. ඇලුනහම ගැටෙනවා, ගැටුනහම සිහිමුලා වෙනවා, සිහිමුලා වුනහම ආස්වාදයන් හොයි බලන්නේ. ආස්වාදයන් හොයි බලුවහම කියන ආස්වාදයන් භෞතිකාන්තර සංකීපාදන ස්කන්ධයේ උපකේතයම රැකෙනවා. සංඝහව වැඩෙනවා. එහෙම වුණාම සිතයි කයයි දෙකම හලු වෙනවා. සිතයි කයයි දෙකම දැවෙන්නේක් වෙනවා, දැවෙන්නේක් වෙනවා. සිතයි කයයි දෙකම දැවෙන්නේක් වෙනවා. සිතයි කයයි දෙකම දුක් විඳින්නේක් වෙනවා. කියලා මේ වගේ කන්න වගේම නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන හයෙන්ම දුක කියන එක ඇති වෙන හැටි සංඝාතස්ස පොණෝ බලික නන්දිරාග සහගත පත්‍රකතරාදිනන්දනේ කියලා නැවත ප්‍රතිසන්දිය පිණිස පොණෝ බලික නැවත ප්‍රතිසන්දිය පිණිස යන්න උපකාරී වෙන සංඝාවත් හැදිලා දැනුත් දුක් විඳිනවා කියන කාරණාව වෙනව වෙන්න මෙහෙම වෙන කෙනාට කියන එක වෙනවා. හරි. එතකොට මම කියන්නේ ප්‍රතිකයන් මේ ටික කොහොම පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. ඒකේ විස්තර කිව්වේ අජානං අපස්සෙන් යතහ භූතං කියන කාරණාව ගැන දැනගන්නකෝ මේ ආයතනයේ ඇත්ත ඇති නොදන්නේ නොදක්නේ සත්පුස්නේ සාරාජ්‍යති සාරාජ්‍යති කියලා කිව්වේ අපි ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්මයන්ගේ ඇලිලා පවතින ඇහැට රූප පෙනෙනකොට කනට ශබ්ද ඇහෙනකොට අජ්ජෝසාය චිත්තති. ඒකට දැසගෙන නැඹුරු වෙලා තමයි අපි පවතින්නේ. අපේ මනස පවතින්නේ ඇහැට පෙනෙන දෙයට නැඹුරු වෙලා. එතකොට එහෙම වුණාම ඒකම සැප සහගත දේවල් සැප සහගත දේවල් ඇති බවට තමයි අපිට හම්බ වෙන්නේ පේන්නේ දේ. එහෙම වුණාම මොකද වෙන්නේ? ඇලෙනකොට දැනෙනවා. ඇහැට පෙනෙන වස්තු වල මගේ දුව, මගේ පුතා, මගේ අම්මා, මගේ තාත්තා, රත්තරන්, රෙදි, මුල් මිල මුදල් කියලා ඔයගලන්ට ඒබඳු අදහස් වලින් මේක ඇත්ත මතකිනකොට ඒබඳු අදහස් වලින් ඔගොල්ලෝ ඒකට පෙනෙන රූපෙට ඇහැට රූපෙට ඇලෙනවා. දැන් ඔයගොල්ලන්ට මේ වගේ පුතා කියලා ඒ පෙනෙන රූපෙට ඇලුනට ඔය ඇහැට පෙනෙන රූපයක් තනගන්නා කම නිසායි රූපේ මගේ පුතා කියලා අල්ලගත්තේ. පෙනෙන රූපයක් තනගන්නා නිසා රත්තරන් ගොඩක් කියලා අල්ලගත්තේ. පෙනෙන රූපේ ඇත්ත නොදන්නා සමයට හරි ලස්සන වස්තුවක් කියලා ඔගොල්ලෝ අල්ලගත්තේ. ඒක ඇහැ රූපේ චක්කු විඤ්ඤාණ ඔය ටික ඇත්ත නොදන්නකොට සාධකයේ සතුට වෙනවා. ඇලෙනවා. ඇලුනහම මොකද වෙන්නේ බැඳෙනවා. දැන් දරුවට බැඳෙනවා. වස්තරම් වලට බැඳෙනවා. වස්තරට බැඳෙනවා. ඉදකඩම් වලට බැඳෙනවා. බැඳලා කියන්නේ ඕන දාලා ඔයගොල්ලෝ කොහොමද යන්නේ මම කියලා ඒක සංවැලෙන් පෙරතම දැන් පොතට යන්න බැහැ වගේ ඔයගොල්ලන්ට පුළුවන්ද දේවල් දොරවල් යාන වාහන එකකට මිල මුදල් දැන් ඕවා ඔයගොල්ලන්ට තියෙනවා. ওই කියන්නේ ඕවා ටික මොකද? ඇහැ රූප ඇහැ කොහොම නැත්තම් අපිට රූප පෙන්වන කියන පරයය කියන ඒ ධර්මතාව ටික පිළිසිඳ හදා කියලා නිසා ඔයගොල්ලන්ට දරුවෝ දේවල් දොරවල් යාන වාහන එකකට මිල මුදල් දෙන්නලා තියෙනවා. ඒ හින්දා යෝගුල් ඇවිල්ලා තියෙනවා. ඇලුනේ වෙන මොකද? දරුවා කියන අදහසින්, දෙදර කියන අදහසින්, මිල මුදල් කියන අදහසින් කනට ඇහෙන්නේ කෙටි මේ දරුවගේ කතාවක මේ අහවල් ගායකයා කතාවක මේ මේ විදිහට තමයි අපි ඇලෙන්නේ. ඒක ශබ්ද රූපේ නොදන්න එක. ගන්ධ රූපේ නොදන්නකොට මේ පිච්චමල් සුවඳ, මේ කෝගුමල් සුවඳ ඔය විදිහට අපි ගන්ධෙත් ඇලෙනවා. රස නොදකින් රසයේ කිසිම නොදකින් මේක කෑම රස, මේක කේක් රස, මේක අම්බ රස ඔය විදිහට රසයත් ඇලෙනවා. එතකොට ඔත්හම්බ රූපේ නොදකින්කොට මේ සීතල ස්පර්ශයක් මේක බුදු ස්පර්ශයක් කියලා අපි ස්පර්ශයෙන් දැනෙනවා. හිතේ පහළන ධර්මාරණයම දක්ලා මට ගෙදර මතක් වුණා, දරුව මතක් වුණා, යාළුවා මතක් වුණා කියලා ඒකෙත් දැනෙනවා. ඔකම ඕගොල්ලෝ නැඹුරු වෙලා ඇවිල්ලා ඉන්නකොට ඕක කියන දෝෂේ තමයි ඕගොල්ලෝ දැනෙනවා. ඒ පෙනෙන කෙවල් වලට කැමැත්ත ඇති වෙලා ගන්නෙම නැහැ. ඒ කියන්නේ ඒව දාලා යන්න බැරි තමයි. දැන් ඒක මම කියේ මේ ඇත්තේ හරි කවියේ හරි තුනකේ හරි දන්වලකින් දැන් යාට හිතුන හිතුන තැනක යන්න බෑ යනවා නම් ධම්මවල වටාවට විතරයි. ඒ වගේ දේවල් දුරවල් වලට බැඳුන ඕගලන්ට හිතුන හිතුන තැනක යන්න බෑ. සංවැලේ දිගට විතරයි යන්න පුළුවන්. නැහැ. එතකොට කැමති කාලය කැමති තැනක විවේකයෙන් ඉන්නවා, භාවනා කරන්න යනවා, මහාන වෙනවා, නැත්නම් හිතුන තැනක යන්න බෑ. මොකද යුතුයකම් කියලා නැත්නම් ඒ සංවල දිගෙන ඉතර දැනෙනවා. දැනුණහම මුලා දැනුණහම මොකද සීන් මුලා වෙනවා. තවදුරටත් මේ මම මේ මගේ දේවල් මගේ දරුවෝ කියන තැනකින්ම හොඳටම පරව වෙන මොඩකම. සීහ මුලා වෙච්ච එක නේද දැන් ඉතින් ඉබේ වෙන්නේ. සීහ මුලා වුණාම ආස්වාදයක් විතරයි කියන්නේ. ආස්වාදයක් විතරයි හොයන්නේ. දුක කියන එක තේරෙන්නම නැහැ. ඒ කියන්නේ හොම්පෙත්තම වතුර තිබහක් හැදුනොත් එයාගේ මනස හැම වෙලෙම ආස්වාදයේ ගැනම හිතන පැත්ත විතරයි එන්නේ. ආදීනෝ ගැන හිතන පැත්තට මනස එන්නේ නැහැ. හොම්ප පිපාසයක් ඇති වෙච්ච වෙලාවක අයියෝ මේ පාපේ කියන්නේ දුක නැති කොතන නිසා නේද මේ දුක් විඳින්නේ කියන එක කායාවක් අත්දැකලා මේ මාතර. හොඳ සීතල වතුර ටිකක් හොඳ තිබ්බනම් කියලා අර ආස්වාදයකට තමයි එන්නේ මාතේ. ආස්වාදයමමයි කරන්නේ. බඩගින්න හොස්සටම දැනනකොට අනේ උපන්න නිසා නේද මේ බඩගින්න කියන්නේ තේන්න බඩගින්න කියනක දුකක් නේද? උපන්න සත්‍යයට පුර කරගන්න බැරිච්ච රෝගයක් ඔබේ කවදාවත් විරාගකට දෙන්නේ නැහැ. මොනවද හම්බ තින්නේ කියලා අහුම වත ගන්න එක තමයි කරන්නේ. හොයන එක තමයි කරන්නේ. ආ නැද්ද? එහෙම තමයි වෙන්නේ. ඔය විදිහට ආස්වාදයේ පැත්ත තමයි දැනෙන්නේ. ආ මේ කෙනෙක් තමයි මේ කෙලෙසි හැටි. ආස්වාදය අනුව බලන ඒ කියන්නේ මේ බාහිරයේ තුලට නැඹුරු වෙලා ඒ දැක්ක නිකන් මුලා බාහිර වස්තුන්ගේ ඇත්ත නොදන්නා කම නිසා බාහිර වස්තුන්ගේ ඇලුනා ඒ නිසා බාහිර වස්තුන්ගේ බැඳුනා බාහිර වස්තුන්ගේ රැවටුණා බාහිර වස්තු තුලමයි දැන් ආස්වාදයක් ඇති එතකොට මේ එනවා එනවා කියන ආයතන ටිකේ ආස්වාදයේ පැත්තමයි හොයන්නේ. ආස්වාදයේ පැත්තමයි හිතන්නේ. කොහොම හිතනකොට ඕකේ තියෙන දෝෂය දන්නවද? ආයතින් පංචීපාදනස්කන්ධා උපෝචයන් දැකේ. පංචීපාදනස්කන්ධය රැස් වෙන්නේ නෝම. පංචීපාදනස්කන්ධය කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා කරේ ඉන්නේ නැහැ පංචීපාදනස්කන්ධය. මම උද්දේශයෙන් ආනකොට මම නිර්දේශයෙන් කියලා දෙනවා කමක් නැහැ. එහෙනම් දැන් මම කිව්වේ පංච උපාදාන ස්කන්ධේ කැටි කරලා කැටි කරලා අර සංවචනයෙන් පෙන්නනවා දුක කියනවා. එතකොට පංචක ආයතින් පංචපාදන ස්කන්ධ උපචයන් දැක්කේ නැවත පංචපාදන ස්කන්ධ උපචයන උපචයන් දැක්කේ කියන්නේ. රැස්නවා කියන්නේ. පංචපාදන ස්කන්ධේ නැවත නැවත රැස් වෙනකොට අසුබතාව එහෙනම් රැස් වෙනවා කියලා කියන්නේ මොකද්ද? දුක. අපේ ජීවිතේ දුක රැස් වෙන්නේ මොනවා? ඔගලන්ට දුක් විඳින්න දරුවෝ ජීවිතේ එකතු වෙලා තියෙන්නේ ඔගලන්ට දුක් විඳින දෙමව්පිය ජීවිතේ එකතු වෙලා තියෙන්නේ ඔගලන්ට ජීවිතේ දුක් විඳින්න රන් වස්තු මිල මුදල් ඉදකඩ දුක් විඳින ලෝකයක් හැදිලා තියෙන්නේ එකතු වෙලා තියෙන්නේ අන්න අර දැනන්නේ ප්‍රතිඵලයක් අර ඔයගලන්ට අඳන්න පුළුවන් ලෝකයේ කියන එක උපකින් ගෙනාවේ නැහැ. මෙන්න මේ වැළඳ නිසා පංච උපාදානස්කන්ධය රැස් වෙලා තියෙන්නේ. මෙන්න මේ රැස් වෙච්ච පංච උපාදානස්කන්ධ ලෝකයේ තුලයි ඔයගලන්ට ජනා මරණ දුක තියෙන්නේ. ඈ ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක පරිදේව යම්තා දුකක් තියෙනවා. මෙන්න මේ විසම හැසිරීම නිසා, මේ විසම කෙලෙසිය නිසා ලෝකයේ කෙනෙකු උපදවාගෙන හදාගෙන අපි දුක් විඳිනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධ දුක කියන එක, ඒ කියන්නේ ඔයගොල්ලෝ එනකොට අද ඔයගොල්ලන්ට ඉන්න දරුවා නැතිවීමෙන්, ස්වාමියා නැතිවීමෙන්, ගෙදර නැතිවීමෙන් අද දුකක් විඳිනවා මොන දුක ඔයගොල්ලෝ මේ ප්‍රතිසම් වලින් එනකොට ගෙනාවද? ඒකත් නෑ. හැබැයි ප්‍රතිසම් වලින් එනකොට ගෙනාවෙත් නෑ. එහෙනම් රූපේ විතරක් බලපු පමණකින් සද්දේ විතරක් බලපු පමණකින් ඔය දුක ලැබෙන්නේ. ඒව බලනකොට ඒව පරිහරණය කරනකොට ඇති දෝෂයක් අපි ගාව තියෙනවා. ඒ දෝෂය මුල් කරගෙන මේ දුක විවිධ දුක රැස්වලා තියෙනවා. එතකොට පංච උපාදාන ස්කන්ධේ උපචේත යනවා කියලා කියන්නේ රැස් වෙනවා කියලා කියන්නේ මොකද දන්නවද? දැක්කොත් දැකපු දේ ඇති බවට ඉතුරු වෙනවා. අහෝ දෙයක් අහපු දේ ඇති බවට ඉතුරු වෙනවා. යම් යම් දෙයක් මේ ස්පර්ශායතන හරින් දැනගත්තොත් ඒ දේ උගලට ඇති බවට ඉතුරු වෙනවා. කොහොම තමයි ජීවිතේ ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් රූපයක් දැක්කොත් දකින්නට තිබ්බා කියන දෙයක් දක්න දැකපු දේ තියෙනවා කියන තරගේ ජීවිතේ එකතු වෙනවා. අපි ඒකට ඕනනම් පොඩ්ඩක් ක්‍රමයක් ඕන කරලා බලන්න පුළුවන්. දැන් මම මේ මේ පස්සෙ ඉන්නවානේ. ඉන්න මම ඉන්න කාමරේ තියෙන වදුම කුටි කොහොමද කියන්න බලන්න මේක. ඒද දැන් බැරි වෙලා හරි ඕගොල්ලෝ කවුරු හරි ගිහිල්ලා කාමරේට පොඩ්ඩක් බලලා ඇවිල්ලා ඉඳගත්තා. එතකොට කාමරේ තියෙන බඩු ටික ඉඳගෙන ඉඳලා කියන්න පුළුවන්. ඉතින් මෙතන ඉඳගෙන ඉන්න ඕගලන්ට කාමරේ තියෙන බඩු ටික කියන්න පුළුවන් නම් කියන්නේ කාමරේ තියෙන බඩු නම්. ඒ දැන් දැන් දැන් කියන දැන් කියන්නේ මොකක්ද එහෙනම්? ඉතුරු වෙලා කොටු වෙනවා. දැන් ඔහුගොල්ලෝ දැන් එහෙම එකක් නෑ නේද මොකුත් නෑනේ. මොකුත් නෑ. බැරි වෙලා කරන්නේ ඇහෙන් බලන එක විතරයි. අපි වෙන මොකුත් කලේ නෑ මට දෙවියන්ට සතුටු කරගන්නවත් එහෙම කියනවා කියන එකක් මොකුත් නෑ දැන් එහෙම ඉන්නකොට ආස්පස මේ ස්වාමීන් වහන්සේ කාමර දිහා සිහි කරලා බැලුවොත් සිහි කරගන්නවත් දැන් මොකුත් නෑ තේරෙන්නේ නෑ තේරෙන්නේ නෑ ඒ කියන්නේ එහෙම නිමිති නෑ දැක්කා අපි වෙන මොකුත් නෙමෙයි කරන්නේ මේ ඇහැරගෙන යන පොඩ්ඩක් රූප ටිකක් බලන එක විතරයි කරන්නේ දැන් ඔය කාමර කාමරේ පොඩ්ඩක් ඒකලා බැලුවාම ඇද තියෙන මෙතන මේක තියෙන මෙතන මේකද එහෙම මෙහෙම බලු ටිකක් තියෙනවා දැන් අපි වේගෙන් ඔය හිමි ටික ගන්නවා. ඔය ඇහෙන් බලනකොට ශනිකෝ ඔය ටිකේ තියෙනවා ඇහැ ගැන රූප ගැන චක්කු විඥානය ගැන නොදන්නාකම කියන ටික තියෙනවා. ඒ හින්දා ඒ තේන වස්තු ඇලිලා කියන එක තියෙනවා, දැඩිලා කියන එක තියෙනවා, සියමුලාදලා කියන එක තියෙනවා, ආස්වාදයන්ව බලමින් කියන එක තියෙනවා. ඔය ඔය ටික ඔක්කොම කැටි කරලා කැටි කරලා තියෙන gati ටිකෙන් කරන්නේ දෙන්නේ දෙන්නේ නඹුරු වල බලන එක. තියෙන දේක් මෙහෙම බලන ටික විතරයි කියන්නේ ඕගොල්ලෝ දැන් ඒකට කරන්නේ බලලා ආපහු ඇවිල්ලා ඉඳගත්තට පස්සේ. දැන් ඉස්සෙල්ල මේ විහාරස්ථානයේ විහාරයේ ඇතුළේ බලන්න කියලා බැලුවට පේන්න තියෙන්නේ කිසි දෙයක් නැහැ. දැන් ඉඳගෙන ඉන්නකොට බලනකොට ඔයගලන්ට හොඳට සිහි කරන්න පුළුවන්. දැන් මේ සිහි කරනවා කියන එක කරන්නේ මොකද්ද? ඒ තියෙන ශාලාව තියෙන ගේ හෝ කාමරේ හෝ කාමරේ ඇතුලේ තියෙන බඩු මුට්ටු හැම සිහි කරනවා නෙවෙයි. ඒ දැකපු මිනිස්සු දැන් මිනිස් අපේ මනස උපචේ වෙලා රැස් වෙලා. දැන් ඒ තියෙන නිමිත්ත තමයි සිහි කරන්නේ. ඊට පස්සේ අපි ඔකට මොකම කළොත් දැන් ඕගොල්ලෝ දැකලා මේ කාමරේ තියෙනවා කාමරේ බඩු මුට්ටු ටික තියෙනවා මෙහෙම කියලා දැනගෙන ගෙදර ගියා. ඔගොල්ලෝ යනවත් එක්කම අපි කාමරේ තියෙන බඩු මුට්ටු ටික ඔක්කොම අහිං කරනවා. දැන් ඊගාද හිතේ ඔයගොල්ලෝ මේ කාමරේ තියෙන දේවල් සීකරන්න පුළුවන් නේද? කියලා සංස්කාරවලට සීකරා. සිහි කරනකොට ඒ වගේම කෙතන නැතොත් තේරෙනවා තමන්ගේ මානසික නිහිතයි සීකරන්නේ කියලා. ඒනවනේ එතකොට අන්නේ ඒ වගේ හැම දෙයක්ම සමහරවිට අපි හිතන්නේ අපේ අම්මා අප්පච්චි දැන් ඉන්නවද සමහරවිට මොනවද දන්නේ. ඒ ඉන්නවා කියනකොට මේ දැන් මේ අපේ ගාව තියෙන සංසුපන්නස්සන් උපතේ. ඔය වගේ වැක්සිච්ච දේ තුලින් තමයි අපිට දුක් විඳින්න තියෙන්නේ. දුක කියන එකේ. එතකොට ඇහැ යමක් දැක්කොත් දැකපු දේ ඉතුරු වෙනවා. කනේ යමක් ඇහුවොත් අහපු දේ ඉතුරු වෙනවා. දැන් මේ සංසුපාදන සම්බි උපකේ කරනවා කියන එක තේරුණා. ඒක ඕක. මේ තුමතුන් මේ අරගෙන දවස පුරාම රවුමට යන්න පුළුවන් නම් ගිහිල්ලා එකතන ගෙදගත්තොත් හොඳ මේ අරමුණු ටිකක් එකතු වෙලා ඇති ජීවිතේ. ඒක ඔස්සේ දැන් කවදාවත් නොදැක්ක පැත්ත නොදන්න පැත්තකට ගියාම ඔන්න ඒක තියෙනවා. ජීවිතේ පුරාවට කළා තියෙන මේ වගේ නිමිති එකතු කරලා අපි ඔබ කියන කර්ම රැස් කරනවා කියලා. කර්ම රැස් කරනවා කියලා. දැක්කපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙන්නේ නැහැ අපි සිද්ධ වෙනවා. එතකොට කොහොම හොම හොම හොම දැකපු දේවල් අපේ මනස තුළ ඒකයි මම අර පොඩි පරිශ්‍රණයක් නොවන කළා දෙන්නේ උදේට යනවා කියන මොකද නැත්තම් අපිට දැන් හිතෙන්නේ අපි කාමරේ කියන එකනේ පුදුමකින් හිතන්නේ කියලානේ ඒකයි මම කියේ දැන් මෙහෙමයි දී කරනකොට එතන තියෙන බඩු මුට්ටු අයින් කළොත් එතන තියෙන එක දී කරනවා නම් අපිට දැන් තියෙන ස්වභාවය දී කරන්න පුළුවන් නේද නමුත් එහෙම තියෙන ස්වභාවයේ තේ කරනවා කියලා තේ කරද්දී තේ බලමු පිටින් අයින් කරන්න පුළුවන්. අයින් කළාම අපේ මනස තේ කරන්න කියලා තේරෙනවා. එතකොට සක්කනදී දැකීමෙන් පස්සේ අහනදී ඇහිමෙන් පස්සේ ගඳ සුවඳ දැනෙනදී දැනීමෙන් පස්සේ රස විඳිනදී විඳීමෙන් පස්සේ ඒව නිරුද්ධ වෙනවා ඒව ඉවරයි කියන එකක් තේරෙන්නේ ඇත්ති භවතම එළඹ සිටියාම පංචපාදනස්කන්ධයේ උපකේත ගියාම පංචපාදනස්කන්ධ ලෝකයක් හැදෙනවා අපි කියන්නේ දෙල්ලක් කර කොහොමද දින වලල්ලක් හැදෙනවා වගේ දැන් එක යායකට ඔබට හිතේ තියෙන සිතිවිලි ටික පිළිකරගත්තාම අන්තු ගැතුව ලෝකයක් තියෙනවා. ඔයගලන්ට දැන් ওই ලෝකේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා ගෙවල් දොරවල් යාන වාහන එකකට සම්බන්ධයි. නමුත් අපි රැවටලා ඉන්නේ දැන් ඇත්තටම කියන ගෙවල් දොරවල් අම්මා තාත්තා ඉඩකඩම් තියෙන ටිකයි දැනුම තියෙන්නේ කියලා. අපි දැන් ගෙදර කියනවා කියලා එහෙම සිහි කරන වෙලාවෙදි බනහනවා ඉන්නේ. අර පොහොදේක තුල ඔය සිග්නිටර්ට කොහෙද මේ විහාර වුණාද කොයි වගේ කවුද දැන් දැන් මොනවද කියලා දැල්ල කඩලා ගිහිල්ලා නම් ගියේ. දැන් අපි අපිට ගේ තියෙනවා. ඉන්නවා. ඒකකට බලන්න තියෙන දේ නම් මතක තියෙන අපිට මතක තියෙන දේකුත් ඇත්ත කැඩලා තියෙනවා නේද? එහෙනම් දැන් ඒ වස්තුව වෙනම සිද්ධිය අපේ මනස කියන එක තුල ගොනුවල තියෙන ලෝකේ වෙනම එකක්. එතකොට මේ නෑද කම්යාලු මිත්‍රකම් හිතේ ශීකම් ටික ඔක්කොම තියෙන්නේ මේ හතගෙන නිරුද්ධ වෙන දේවල් හතගෙන නිරුද්ධ වෙනවා කියලා නොදන්නා ප්‍රමාණික ඇති බවට මිනිස්සු හැදලා තියෙන නිමිති ටික. ඒක තමයි පංච උපාදාන පසු උපචේතන වගේ. ඒ කියන්නේ ජරා ඉපදීම ලෙඩවීම මහලු බව මරණය ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන ධර්මතා ටික දෙන්න පුළුවන් නිමිති ටික තමයි වෙ තියෙන්නේ. එතකොට ඔය නිමිති ටික එහාට මෙහාට වෙනකොට එන්නේ අපිට ජරා මරණ දුකමයි. එතකොට ඔන්න පංච උපාදානස්කන්ධයේ උපකේ යන ඔය මනස තියෙනකල් දකින්නේ දැකීමෙන් පස්සේ අපේ මනසට එකතු වෙන ගතිය ඇහෙන දේ ඇහෙනින් පස්සේ අපේ මනසට එකතු වෙන ගතිය තියාගෙන අජරා මරණය කියන එකක් නෑ. ජරා මරණ දුක නිදනවා කියන එකක් නෑ. මුළු ජීවිතේ පුරාවටම හරියම කෙරුවත් මේ දුකෙන් මිදෙනවා කියන එකක් නෑ. මොකද මේ දුක ඇති වෙන්නේ වෙන හේතුවක් නිසා. අනන්ත සංසාරෙට මේ පංච උපාදාන ස්කන්ධ දුක ඇති වෙච්චි එකේ ඇතිවිච්ච හැටි හොයාගන්න නැතුව හැමදාම කලේ අපි බඩගින්නට ටීවී බලන එක. බඩගින්නට සාධාන එක තමයි හැමදාම කලේ. අද කරන වැඩ ටික. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණා තමයි සහේතුක ඇත්ත ඇති හැටි පෙන්වන්නේ. ඔය බඩගින්න හැදලා තියෙන ටීවී මොකද කියලා නෙමෙයි. ඔක ටීවී බලලා හරියන්නේ නැහැ. කාපු කෑම වෑයලා මෙන්න මේ කෑම ටික කෑම නම් ඔක හරියනවා. ඒ බඩගින්නත් බඩගින්නක ඇතුළත ඇති ඒ හේතු නැතිනකොට මේ දෙලි නැති නැතිත් වෙනවා. ඉතින් මේ ජරා මරණ දුක ඇති වෙන්නේ සත්‍යෝ ඉන්නකොටවත් පුද්ගලෝ ඉන්නකොටවත් නෙමෙයි එහෙම නැත්නම් එහෙම රූප බලපු හින්දා කන් සද්ධාහපු හින්දාවත් නෙමෙයි. මෙන්න මේ අවිද්‍යාව කියන ධර්මතාවයේ හැම වෙලාවෙම ආරම්භය වෙනවා. ආරම්භ කරගෙන මේ පංච පාදස්කන්ධ දුක පවතින්නේ. ඔන්න පංචඋපාදාන ආයතෙන් පංචඋපාදාන ස්කන්ධා උපෝෂයන් ගැටති. නැවත පංචඋපාදාන ස්කන්ධය රැස් වීම කියනවා. දැන් එතකොට ඒක තේරුණා නේද? හරි. ඊට පස්සේ පංචඋපාදාන ස්කන්ධය රැස් වුණාම නිකන් හිතින්නේ දැන් දුක රැස් වෙනවා. එයාට මොකද වෙන්නේ? සංහා චක්ක පොණෝ භවිකා නම්බිලාග සහගතා සත්‍ය දතහ දන්නේ සායතස්ස පවදති. යම් කන්නහාවක් තියෙනවා නම් පෝරෝ භවික පුනර්භවයේ පිණිස පවතින ඊට පස්සේ නන්දි රාග සහගත සතුටින් ඇලෙන හත්වදත්‍රාගිනන්නේ ඒ ඒ දැන සතුට වෙන පුනර්භවයේ පිණිස පවතින සතුටින් ඇලෙන ඒ ඒ දැන සතුට වෙන සංහාවක් වෙන ඒක වැඩෙනවා ඇයි ඉතින් දැන් පංච උපාදානස්කන්ධයේ උපචේත යනකොට දැකපු දේවල් අහපු දේවල් ඉතුරු වෙනකොට ඉතුරු වෙලා තියෙන මොනවද? ධර්මයේ ඉන්නවා, දුව පුතා ඉන්නවා, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, ගෙදර තියෙනවා, රත්තරන් තියෙනවා, නිලමුදල් තියෙනවා කියන තැනක නිමිති ටිකක් නම් ඉතුරු වෙලා තියෙන්නේ. ඕගොල්ලන්ට මොකද වෙන්නේ? සංහව කියනවා. එක නිමිත්තක් එකතු වෙනවා කියලා කියන්නේ සංහව ටිකක් වෙනවා. නිමිති දෙකක් එකතු වෙනවා කියන්නේ සංහව ටිකක් වෙනවා. මොකද හොඳ කතාව විසාකාපාසිකාව දවසක් දහවල් කාලේ එක්වාක්යයන් කරන තෙක්කේ එකෙක් ඇති චේතනා ගන්න දෙනවා. සංගීත මහසහන විකාශකවන්නේ මොකද මේ අද සහවල් මේ එක්වාක්යයන් තෙක්කේ ඇතුව එන්නේ. සාගත මහස මගේ ප්‍රිය වූ මනාප වූ මිහිදිරියක් සිටින මිහිදේ කලුරිය කළා. ඇයව මේ කොහොමද ගිහිල්ලා දාලා එන ගමන් ඒ කාලේ සිරිතක් තිබුණා. මේ කෙනෙක් මේ දිහාම ඒ බව හඳුන්වන්නට නැත්නම් අනිත්‍යයට ප්‍රකාශ කරන්නේ කවුරුයය ඇතුමත් එක්ක ඇඳගෙන කෙස්තු කියාගෙන තමයි මෙහෙම කාර්යයක් කරලා තියෙන්නේ කියලා. ඒක එක සම්ප්‍රදායයි. හරි හොඳට බලන්න මේ ආත්‍යන්තික වයසේ ලෝවාම නේ. නමුත් ලෝකෙ තුල තියෙන සම්ප්‍රදායන් කලා කියලා ඒක එයා දෘෂ්ටියක් අහුවෙන්නේ නැහැ. මම කියන්නේ ලෝකයේ තියෙන සම්ප්‍රදාය හරියට පුළුවන්, වැරදෙන්න පුළුවන්. නමුත් ලෝකයේ තුල අපි ජීවන කටයුතු කරන්නේ මිනිහා කොල්ලන්න එපා කියලා සම්මතයෙන්ද නම් වහගුවා. නෑ නෑ ධර්මයේ ඕවා වැඩක් නෑ අපිට කියලා අපි ඒක නෙව කරන්න ගියාම ලෝකේ ප්‍රශ්නයක් කාටද ගමේ කෙනෙකුට ලෙඩක් හැදුණොත් ඔය මිනිස්සයා මෙහෙම දවසක මෙහෙම කරපු නිසා කියලා අහක විදිහට චෝදනා අහක වෙනවා. ඉතින් සම්මතයට ගරු කළා. තමන් දෘෂ්ටියක් නැති වෙනම වෙන්නේ එක. සම්මතයට ඉඳ දිල එක කළාම ප්‍රශ්නයක්. ඒ හින්දා නෝනේ සතුට කරගන්න දැක්ක වෙනවනේ. මම මතක කළේ ඉස්සර කවදාවත් කාලේ තේමාවාම කියනවා දක්ෂ මේ එක තමන්ගේ ප්‍රියමනාප මිනිස්සුගේ කවුද කියලා. ඒ නිසා භාගතුන් මහත්තයා හිතත්තම මේ මිනිස්සුගේ කැමති භාගතුන් මහත්තයා සම වගේ ආදරේ. ගොඩාක් කැමති. ඒ වගේ මිනිස්සුන්ට කැමති. ඒකට කියන ස්වාමීන් බොහෝ කැමති මේ සරත් මොහොත තරම් මට ඒ වගේ මිනිස්සුගේ විදිහට මම කැමති කියලා. ඊට පස්සේ දැන් ඒකේ හතරක වාස්තුමස වෙනසක් වෙනවා. ඒකට තමයි සැලැත් නෝර දවසකට කී දෙනෙක් නැරෙයිද? සාස්ත්‍රා සමහරවට 10 දෙනෙක් නැරෙනවා. සමහරකට 20ක් නැරෙන්න පුළුවන්. සමහරකට 100, 50, 100, 1000ක් නැරෙන්න පුළුවන්. ඒක අත්කාරණේ සැලැත් නෝර තරම් මිනිත්කේ විචියොතින් ආත හැමදාම මිනිතිරිය නැරිච්ච දුක නිතරම ඔබට මිනිතිරිය පස් දෙනෙක් නැරිච්ච දුක, තන දෙනෙක් නැරිච්ච දුක. සමහරක් පරිච්ඡේ දුක කීයක් පරිච්ඡේ දුක නිඳේවා නේද? ඉසාකාරී ජීවිතේ එක දෙයක් එකතු වෙනවා කියලා කියන්නේ දුක් එකක් එකතු වෙනවා. කර්ම දෙකක් එකතු වෙනවා කියන්නේ දුක් දෙකක් එකතු වෙනවා. අනිත් ඒකද ඒ ඉසාකාරී දුක කියන්නේ මේ පිළිදෙඩ ඉසාකා මේ ඉසාකා මහනුවර තමයි සගත් නුවර තමයි ප්‍රදී මේ මිනි පිළිනත් කවුද නෑ බලන්න මම කියන්නේ. ඒක තමයි ඇල්පී ආ. ඒක මම මතක් කළේ ඔයගලන්ට සංසිපාදානස්කන්ධයේ උපකේත යනකොට සංහහ වැඩෙනවා කියන්නේ. ඔයගලන්ට ඇහෙන් දැකපු දේ ඇති බව තව කර්ම රැස්නවා ඔයගලන්ට එක දෙයක් අයිති වෙනවා. උරුමවනවා. මොකද වෙන්නේ? සංහව කොටක් වෙනවා. කර්ම දෙකක් එකතු වෙලා සංහව ටිකක් වෙනවා. ජීවිතේ එකින් එක එකින් එක එකින් එක උරුම වෙන උරුම වෙන සංහව වෙනවා. එතකොට කොමන සංහාවද? කොමන භවිකා කොමන භවයේ පිණිස පවතින? නම් විවාද සහගත. ඒ ඒකන සතුටින් හැදෙන. ඇයි මේ සංහාවට මෙහෙම වචන ටිකක් කියනවා? කොමන භවයේ පිණිස පවතින සංහාව කියනවා. එතකොට නම් විවාද සතුටින් හැදෙන සංහාවක් ගැන කියනවා. ඒ ඒකන සතුටින් හැදෙන සංහාවක් ගැන කියනවා. කොමන භවයේ පිණිස පවතින සතුටින් ඇලෙන ඒ ඒ තැන ඇලෙන සංහාව. මෙතන සංහාව දෙකක් කියනවා එකයි. ওই දෙආකාර සංහාව වැඩෙනවා අපිට. මොකද සංහාව දෙආකාර. වත්ත මූලික සංහාව සහ සංදාතර සංහාව කියලා කියනවා. ඒ කියන්නේ ඒ ඒ තැන සතුටින් ඇලෙන නියගියතන සත්තු කියන සංහාවට කියන සමුදාචාර කරනවා. සමුදාචාර කියලා කියන්නේ හිතර හැසිරීම වශයෙන් කියන සංහාව. රූප සංහා, ශබ්ද සංහා, ගන්ධ සංහා, රස සංහා, පොට්ටබ්බ සංහා, ධර්ම සංහා කියලා ඒ සංහාව නම් කරනවා. ওই සංහාව පොළොන්ට වැඩෙනවා. ඊට පස්සේ නන්දි වර්ග සහගත ඒ කියන්නේ කොනෝ බලක පුනර්භවයේ කියන සපෝෂණ සංහාවක් වෙනවා. ඒ සංහාව මොකද කියන්නේ? කාම සංහා, භව සංහා, විභව සංහා කියලා වර්ග මූලික සංහා. ඒ සංහාවක් වෙනවා. මෙලොවක් සංහාවෙන් යුක්ත වෙනවා පරලෝක සංහාව යන්න සංහාව හැදෙනවා. ජරා මරණ දුකක් ඇති වෙනවා. ජරා මරණ දුකක් ඇති වෙනවා. සංහාව ඇති වෙනවා. මොකද ප්‍රශ්නේ? එතකොට දැන් දෙයාකාර සංහාව දෙයාකාර සංහාව වැඩෙනවා මෙන්න මේ විදිහට මේ විදිහට එතකොට මේ විදිහට පංච උපාදානස්කන්ධය දැක්වුණොත් සංහවකයට කරුණාවෙන් වෙනවා. පංච උපාදානස්කන්ධය නැමැති දුක රැස් වෙලා සංහාව කියන එක වැඩෙන මට්ටම වෙනකොට ඒ ජීවිතේ දෙලි පිටින් ආරම්භය ආරම්භ වෙන දෙලි පිටින් අමස්ත්‍ය කොටේ හල්ලලා කියන්න පුළුවන්. මොකද කායික දරසා පවද්දති චේතසික දරසා පවද්දති කවුළු හයක් ඇති කවුළු හිතක් ඇති කෙනෙක් වෙනවා කියන එක මොකද නවත්තන්න ඕගොල්ලොන්ට මේ තුමතුට කවුළු හය කවුළු හිතක් කියන කිව්ව පිළිගන්නවා එහෙම කවුළු නැහැ ඒක හරියට පිළිගන්නවා හැබැයි કોઈ දැන් ඉන්නවා තමයි කාරණාවක් වෙලා බලන්නේ අපි කියන එක තමයි ඔක මයින් වෙන්නේ ඕගොල්ලෝ අපි කියමු තම ගොඩාක් ආදරය කරන රජු මෙනෙහි කරලා දරුවෝ මරන්න කඩුවක් කොටනවා. කොල්ලකින් හරි බහලා දරුවෝ බේරගන්න නැති වෙයි. ඒ නාද නැද්ද? ඒක. ඔගොල්ලන්ට ඒ වගේ රළු ක්‍රියාවක් කරන්න පුළුවන් මේ මොකක් නිසාද? සංහාවනේ තපන්ති පදනස්සන්ගේ උපකේත ගිය නිසා. අහතන් වහන්සේ නමකට සාකින දරුවෝ නැහැ. ඒව ජීවිතේ නැති කරන දැන් තව කොල්ලකින් ගහයි කියලා හිතනවා එතකොට හේතුසිත ධර්මතාව වර්ධති සිත නළු කරගෙන ඉතල දැනලා අයින් කරන්න බලනවා දැනේ වුණොත් කායික ධර්මතාව වර්ධති කාය හෝ අනුභවයට පත් කර ගන්නවා කරනවා මේ මේව වෙනවා ඒකයි දැන් අපි පුද්ගල භාවයේ නෑ නෑ මම එහෙම කරන්නේ නෑ කියලා කිව්වොත් එහෙම පුළුවන් කරන්න යනවා ඒක වෙනවා හරිද ඊට පස්සේ කායික සංකාපපවත්තටි චේතසික සංකාපපවත්තටි මේ වචනේ මානසික කියන කෙනා තමයි හතර කියන්නේ මේ වගේ මානසික මට්ටම තියෙන කෙනාට ඇත්ත තමයි හැදෙන සිතිවිලි කොටිනවා අතීතයේ කළ සිද්ධිවල සීල සමන්තම බෙහෙතෙක් කොටින බඩපොකු පිච්චලා යන සිද්ධි විතරක එකපාරටම සීලෙනවා පහදා මේක කිව්ව අපරාධා මේක කලේ වගේ තැන් වලින් ඒවාද නැද්ද ඒවා මේකේ මේ සාහම කියන පොළොව එහෙම වෙන්නේ නේද? ඒ කියන්නේ ඒ දෙකේ සංකල්පක වගේ. එයාගේ කයතද බොහොම ඉක්මනට වෙහෙස දැනෙනවා. කායික සංකල්පක වගේ. කාය පරිලාහෝ පවන්ජති කේතික පරිලාහෝ පවන්ජති. කායේ දෙවීමක් සිටේ දෙවීමක් කියන දෙකේ ඉස්සයි. මේ සාස්ත්‍රයක් කියන්නේ. අර වැරද්ද මේ විදිහට ආපු කෙනාගේ ජීවිතේ නිර්මාණය වෙලා තියෙන මෙන්න මේ විදිහට. එතකොට ඕගොල්ලෝ දැනගන්න දැන් ওই කයේ දැවීම, සිතේ දැවීම, කයේ දැවීම, සිතේ දැවීම කියන කාරණාවලට උත්තර ඔගොල්ලෝ හොයන්නේ ලෝකේ. එහෙත් නැතුව හිඳිලා සිතින් වල ඉන්න ඔගොල්ලෝ කැමති. තමන්ට තේරෙනවා මේක වෙන්නේ දුක. නමුත් එහෙම බෑ. සිතෙන් ගත්තාම ජීවිතය ගොඩනැගෙන ඇති මොකද්ද? කායික දුක්ඛම්පි චේතස දුක්ඛම්පි පරිසංවේදී කායික දුක්ඛ සිතේ දුක්ඛ ජීවිතය ගොඩනැගිලා මේ කයෙන්ද දුක් විඳින සිතෙන්ද දුක් විඳින ජීවිතය ගොඩනැගෙන හේතු ටික මොකද්ද? කයෙන්ද සිතෙන්ද දුක් විඳින්න හේතු ටික තමයි දැවෙන කයක් දැවෙන සිතක් දැවෙන කයක් දැවෙන සිතක් රළු කයක් රළු සිතක් ඇතිකම. එහෙම වෙන්න හේතුව පුනර්භවයේ සිට පෞෂින සංහාව වැඩෙනකම. ඒ ඒ තන සතුටින් ලැබෙන සංහව වැඩෙනවා. සංහව ඇති වෙන වැඩි හේතු පංචේපාදාන ස්පන්දී උපකේත යන බව දැක්කාම දැකපුගේ ජීවිත විකෘති වෙනවා මේක කියන දෝෂේ. අහනකොට අහුවහම කියන අහපුගේ ජීවිත විකෘති වෙනවා. ගන්න සෝද දැක්කාම දැකපුගේ ජීවිත විකෘති වෙනවා. රසවිස්සහම විකෘති විකෘති වෙනවා. එතකොට ස්පර්ශ වෙච්ච ජීවිත විකෘති නැතිකලු තිතපුගේ ජීවිත විකෘති වෙනවා. එහෙම වෙන්නේ හේතු මොකද ඒවා ආස්වාදයෙන් දැකන කම. ආස්වාදයෙන් දැක්කේ ඇයි? ඉති සිහි මුලා වෙච්ච කම අනිත්‍ය දෙයක් මේ නිත්‍ය දෙයක් සැප දෙයක් ආත්ම දෙයක් සුභ දෙයක් කියලා සිහි මුලා වෙලා බලන එක. එහෙම උනේ ඇයි? ඇලිත් යනවා. දරුවා කියලා, ගෙදර කියලා, වස්තුව කියලා මේ මේ මේ මේ විදිහට ඇලුන එක. මේ දැන් මේ දේවල් දුරවල් සූදානම් ගැටිලා වැදුනේ ඒවා ඇලුන එක. ඇලුනේ ඇයි? ඇයි ඇත්ත දැක්කේ නැති හින්දා රූපය ඇත්ත දැක්කේ නැති හින්දා. ඇත්ත නොදකින්නවා කියන එකම ධර්මතාවය පටන් ගන්නනේ හිතෙන්ද කයෙන්ද දුක් විඳිනවා කියන ධර්මතාවය නිර්මාණය කළා තමයි අවසන් වෙන්නේ. මේක නවත්තන්න බැහැ. ඔය මම චතුරාර්ය සත්‍ය ඔයගොල්ලෝ වෙන පරියායකින් වෙන වචන කීපකින් මතක් කළේ. මේ දුක දුක් සමුදය දෙක තමයි කතා කරනවා කියලා තේරෙන කල්පනායකට. දුක කියන එකනේ ඒ දුක ඇති උනේ අවිද්‍යාව ප්‍රත්‍ය සංකාර සංකාර ප්‍රත්‍ය විඥාන කියලා පරිච්ඡේදයෙන් වෙන වචන ටිකකින් කියන්නේ. ඔන්න හරි. දැන් ওই දුකයි දුක්ඛ සමුදය දෙක මම මතක් කළේ. දැන් ওই ටික පැහැදිලිනේ. හරි. බුදුහාමුදුරුවෝ දේශනා කළ හිඳද තමන්ට තමන්ගේ ජීවිතයෙන් පේනවද මේ ටික? ඇහැ අපිට ඇහි ඇත්ත පේන්නේ රූපේ ඇත්ත පේන්නේ අපිට ඒ හින්දා බලන දේකුල් දරුවෙක් කියලා දෙදරක් කියලා දේකුල කියලා තමයි අපි බලන්නේ. කියන එක තේරෙනවා බලන හින්දා අපේ හිතේ ඒ දේවල් වලට බැඳිච්ච බව තේරෙනවා. බැඳිච්ච හින්දා ඒක තවත් හැවටිලා ඒක නිත්‍ය දෙයක් වශයෙන් සැප දෙයක් වශයෙන් අපිට තේරෙන්නේ. ඒ හින්දා ඒක ආස්වාදයේ පැත්තක්ම අපිට පේනවා. ඒක ස්වභාවය තමයි අපිට පටිපන්න සම්දි උපදේශයෙන් දැක්ක පිළි දැකීම පසු ඉතුරු වෙනවා අපිට නිමිති මනසේ කියලා එකකින් දෙන්න ඕන තමයි. මේ බුදුබණ කියලා මේ ක්ෂේත්‍රයේ කොහේව දෙයක් ගැන ග්‍රහවස්තුව ගැන කියනවා නෙවෙයි කෙනා කෙනාගේ ජීවිතය ගැන කියන්නේ. පටිපන්න සම්දිය කියන්නේ. එහෙම අමහා වැඩිනවා කියන එක පේනවා. ඒකේ ප්‍රතිඵල ටික අපේ ජීවිතේ අද අපි අත්විඳිනවා. කලුයි කය අපේ වලුයි සිත අපේ දැවෙන සිත දැවෙන කයක් දැවෙන සිත දැවෙන කයක් දුක් විඳිනවා අපි කියන තරකින් අපි අපේ දකින්න පුළුවන් දැන් අර මෙලෙන්දන් ආපු හේතු ටික තේන්නේ නම් ජීවිතේ හැදෙන බව දැනෙන බව දුක් සහගත බව සිතේ කරගෙන තියෙනවා දැන් ඒකට මොකද කරන්නේ අපි ප්‍රතිකර්ම හොයන එක තමයි ඔයගොල්ලෝ මේ කරන්නේ ඉතින් ඒකට ටිකක් පහසිය ප්‍රතික්‍රමයක් හොයාගන්න පුළුවන් දේ තමයි ඕස්ට්‍රේලියාවට සාරි. මොකද ලංකාවේ ඉඳලා මේ ක්‍රමයට නම් ඔය 16 ඉක්මනට දැටි කරගන්න අමාරුයි. ඕස්ට්‍රේලියාවට ගියොත් පුළුවන් වෙයි මේ දුක නැතුව ඉන්න කියන පැත්තකින් තමයි මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ. නෑ ඇත්ත. සම්පූර්ණයෙන්ම කියන්නේ මේක සාස්ත්‍රයක් වගේ තමයි ඒක තමයි ඇත්ත. නමුත් ඒක ලැජ්ජ වෙන දෙයක් නෙමෙයි. පුද්ගලයෙක් නෙමෙයි ඕගොල්ලෝ ගැටෙන්නේ අවිද්‍යාව ඇති. මෙතන සත්‍ය පුද්ගලයෙක් නෙමෙයි තියෙන ධර්මතාවය. අවිද්‍යාව කියන එක මෙච්චර හින්නේ. මෙතන ධර්ම සමතනකට හෝ මුළු මේ දුක නැති කරගන්න මේ විද්‍යාව නැතිව බුදුදහම නැත්තම් නැති කෙනා නැති කෙනා කරන්නේ මොකද මෙන්න මේක. අපි වාහනයක් පදවගෙන යනවා. එක පාස්සම නතර වෙනවා. දැන් ප්‍රශ්නයක්. වාහනේ කැඩිලා යන්නේ. දැන් කැඩුණු දෙන දන්නේ නැත්නම් මොකද කරන්නේ? යතරදාර කරකවනවා කොහොම හරි ඉස්සත් කරලා යන්න බලනවා බලනවා බෑ. ඉතින් ප්‍රශ්නේ කියනවා ඉතින් ගන්න විදිහට බැටරි වයර් හොල්ලලා බලනවා අර බොහොමත් කුස්සලා බලනවා ඒ වගේම කුරුත් දාලා බලනවා බලලා ආයෙත් එළියට කරකවලා බලනවා ප්‍රශ්නේ තියෙනවා හැසිරෙච්ච හේතුව දන්නේ නැති වුනහම ඒ හේතු නැති කරගන්න දෙන දෙන ඒවා කරලා බලන්න. නමුත් ඒ වසලට තවත් ප්‍රශ්නයක්. නේද? ඊට පස්සේ දැරීම තැන සමන් ගන්න ගන්න ඔක්කොම පුළුවන් නෑ. දැරීම තැන තමයි ඒක පාස් වෙන කරන්නේ. ඒකත් එයා ඇවිල්ලා හරියට පෙන්වන මෙන්න මේක මෙන්න මෙතනයි කියලා තියෙනවා. මේ පාස් වෙච්ච එක. කියලා කියනවා. දැන් කීයකට ඔක දන්නවා මේක හදලා ඉස්සක යන්න නම් බෑ. කියලා දන්නේ හින්දා දැක්කේ බය බොහොම වෙලා කීච්ච කරකොල බය බොහොම වෙලා ආයෙත් ඉස්සක් හදනදෝ. දැන් ඔය මොකද තමයි මොකද දැන් දන්නවා මෙතන හදාගත්තොත් තමයි යන්න පුළුවන් කියලා ටික ටික හරි උසවතන එක හදාගන්න. වාහනේ කැඩිලා යන්නේ නැහැ ප්‍රශ්නේ වගේ තමයි ජීවිතේ දුක තේරෙනවා දැන්. දුක ඇතිවෙච්ච හේතුව දන්නේ නැති හින්දා දැක්කවල් කන ටික හොල් වෙලා යතුරු කර කොල්ල වයර් ටික හොල් වෙලා බලනවා වගේ රූප බලලා සද්ද අහලා කනික එක බලලා මේවා එක එක කරලා දුක නැති කරන්න බලනවා නැතිනේ ඉතින් මොන හොම කරලා ඉන්නකොට තමයි ප්‍රශ්න තේරෙනකොට ඔය අතරින් තමයි පාස්කෙනෙක් වන්දනවා වගේ කතාවක තියෙනවා ඒක තමයි කාරණාය එතනින් කියනවා මේ දුක ඇවිල්ලා තියෙන මෙන්න මෙතන මෙන්න මේ හේතුව වෙනවා මෙන්න මේ වගේ මේ හේතුයෙන් හදාගමයි මේ දුක නැති කරන්නේ කියලා පෙන්වහම එයාට මොඩකම නැහැ. එයා දන්නවා මේ දුක ඇතුළතින් මෙන්න මේ වගේ වැරද්දක මේ වැරද්ද නැති වෙන්නේ නැතුව දුක නැති වෙන්නේ නැහැ කියලා හොඳ මොනක් කියනවා. එයා කවදාම දුක නැති කරන්න කියලා. ඒක නිස්සාර කරන්ද අර කඳවන්ත පන ගන්නවට දැක්කවන හොයන්නේ හෝ යතුරු කරපුවන්නේ හෝ වැරද්දම කරන්නේ මොකද අර ටික හැදුන්නේ නැතුව මේක ගෙනියන්න බෑ කියලා දන්නවා. ඒ වගේ මේ හේතුව හදා ගන්නට මේ දුක නැති කරන්න බෑ කියලා හොඳට ගන්න මේ දුක නැති කරන්න මෙයා දේවල් හදන්නේ ලබුව හදන්නේ මොකද මුදල් එකතු කරන්නේ ඒවා නොකරනවා නම් ඒවා කරන්නේ ජීවිතේ ජීවත් කරගන්න දැන් මේ ටික නොදන්නා කාලේ අර බඳගත්ත දෙවි ගහනවා කියලා කතාවක් තියෙනවානේ දැන් නොදන්නා කාලේ අවිද්‍යාවෙන් යුක්ත ලෝකෙ ඉන්න කාලේ පැටලුණා මේකට ඒක ලෝකෙ තුල යුතුකමක් තියෙන නිසා ඒ ටික කරන්න මේක කරන ගමන් ඊට හදා ගන්න තමගේ විමුක්තියට බාධා නැහැ ඒකෙදි. හැමදාම යාගේ යටින් වුණ තියෙන මොකද්ද මෙන්න මෙතන හැදුනොත් තමයි මේක යන්න පුළුවන්. දුක නැති වෙන්නේ නෙමෙයි ඥාන දර්ශන උපදවාගත්ත තවසටයි කියලා මොන තියෙන නිසා ටික ටික උත්සාහවත් වෙන මේ ඥාන දර්ශන ඇති කරගන්න. මේ ටික නිකම්ම පිටකොස්සෙක විතරයි ජීවත් වෙන්නේ. ඒ වගේ මෙන්න මේ දුක ඇතිවෙච්ච හේතුව තේරුණාමයි කියලා කියන ඉතින් දැනකට උත්සාහවත් වෙනවා. ඒකකොට ඔන්න දැන් එහා මුල් කාරණාව කරගෙන පින්නෝකු දුක ඇති වෙන හැටි මම පෙන්වන්නේ. ඔය විදිහටම මේක මම එකිනෙක විස්තර කරන්න ගියොත් 10ක් විතර ඉවරයි මේක කෙටි කරලා කන සබ්ජේ සෝත විඥානයේ සෝත සංපස්සේ සෝත සංපස්සේ මොකන්න වේදනාව ඇත්ත නොදකිනකොට නාසයේ ඒකනේ සංගතුන දක්වන නාසය පරිහරණය කරන කාර්යයයි. ජීව පරිහරණය කරන කාර්යයයි. කාර්යය කියන්නේ ක්‍රමය. කායයට යමක් ගැටෙනවා කියන ධර්මතාවය. ඉතින් යමක් සිහි කරලා දැනගන්නවා කියන ධර්මතාවයෙන් ඒ තියෙන තැනක. ඒ ඒ ධර්මතාවය නොදකිනකොට ඒ ධර්මයන්ගේ ඇලෙනවා ඇලෙනකොට බැඳෙනවා බැඳෙනකොට තේමලා වෙනවා ඔය විස්තර ටික මහලා එකට හේතු කරගන්න එතකොට ඒක ආස්වාදයක්මයි වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? පටිපදාස්කන්ධය උපදේ යනවා කියනකොට ආහාර සද්දී ඉතුරු වෙනවා. ආහාර ගන්න කොහොමද ඉතුරු වෙනවා? රසය ඉතුරු වෙනවා. ස්පර්ශය ඉතුරු වෙනවා. සීකරණය ඉතුරු වෙනවා. ඉතුරු වෙනවා කියන්නේ සංහාව වෙනවා. සංහාව වෙනවා මොකද වෙන්නේ? ගැනීම කය කල්යනා හිතත් කල්යනා කයනොත් සැවෙනවා හිතනොත් සැවෙනවා කයනොත් දෙවනවා හිතනොත් දෙවනවා කයෙන් දෙහිතෙන් දුකනවා එක තැනකින් මේ වගේ නිමිති දැකපු නිමිති සිය ගණනක් එකතු වෙලා ජීවිතයට දුක ගෙනත් දෙනවා දැවෙන දැවෙන කයක් හදලා දුක එනවා කියන එක වෙනකොට පාරවල් හයකින් නිමිති එකතු කළා ජීවිතයකට ලැබුණාම මෙහෙම ඉන්නවා කියන එකත් ඇති කියලා හිතේ යොදනවා. හොරු නැහැ. ඒ කියන්නේ එක ඇහෙන් බලන එක රූප නිමිත්තක් ගානේ ඒ නිමිති ඉතුරු වෙලා මනස රළු කළා මනස දැවෙන පැවෙන ස්වභාවයෙන් දුක් විඳන ජීවිතයක් හදනවා කියන දැනකින් නම් නැත වෙන්නේ. ඇහෙන් බලන එක නිමිත්තයි. ඇහෙන් නිමිති කොච්චර බලයිද බලන හැම එකකින්ම ඔහොම වෙනවා නම් ආයතන හයෙන්ම ගන්න අරමුණේ ගත්තාම හිතන්නවත් බැරි. ඔය හිඳයි වතුරක අසරක් නොපෙනී එක යායට පේනවා වගේ ජීවිතේ අසරක් නොපෙනී එක යායකට නිමිති පෙනෙන්නේ. අලුවක් නැතු මෙතන ඉඳන් තමන්ගේ ගෙදෙට්ට යන කාර්ය අඟලක් ගාන හිතාගන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ට කියන්නේ හරියට ඉතින් කාර්යය. ඒ ගාන තමන්ගේ විකාශ කරගන්න පුළුවන්. ඒක එතකොට බලන්න කොච්චර දක්ෂව කරලා තියෙනවද මෙන්න මේනයි දුක කියන එකේ ප්‍රතිවිරුද්ධ තියෙනවා. හරි දැන් අපි බලමු බුදුරජාණන් වහන්සේ අනිත් පැත්තට කටු දේශනා කරනවා කියන්නේ. මොන දැන් සමුදේ සත්‍යෙට දුක්ඛයි සමුදේයි ආයතන හයෙම ඒ ධර්මයෙන් නොදන්නා කමෙන්දල දුක් විඳින තැන දක්වා ගන්නවා. ඊට බුදුරජාණන් වහන්සේ අනිත්‍යතර දේශනා කරනවා චක්කුම් වික්‍රේ ඥානම් පස්සං යථා භූතං රූපේ ඥානම් පස්සං යථා භූතං චක්කු විඥානං ඥානම් පස්සං යථා භූතං චක්කු සම්පස්සෝ ඥානම් පස්සං යථා භූතං චක්කු සම්පස්සපච්චය උපජිති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛං සුඛං වා සම්පි ඥානම් පස්සං යථා භූතං චක්කුස්මින්න සාරජ්‍යති රූපේන සාරජ්‍යති චක්කු විඥානේන සාරජ්‍යති චක්කු සංපස්සේන සාරජ්‍යති චක්කු සංපස්සපච්ච උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා සම්පේන සාරජ්‍යති ඊට පස්සේ අසාර අසාරත්ස්ස අසංයුක්තස්ස අසම්මූලස්ස ආදීනවානුපස්සති විහෙරතෝ ආයතින් පංච උපාදාන සංගා අපචයන් ගච්ඡති සංඝා චස්ස කෝණෝ භවිකා නන්දිරාග සාගත තත්ත්‍ර තත්‍රාදි නන්දිනී සාචස්ස පහිරති කායික දරතා පහියන්ති චේතසික දරතා පහියන්ති කාය සංසාප පහියන්ති චේතසික සංසාප පහියන්ති කායක පරිලාහෝ පහියන්ති චේතසික පරිලාහෝ පහියන්ති සෝ කායික සුඛං චේතසික සුඛං පිපතිසංවේති ඔනාලි පෙතර බුදුජානක දේශනා කරනවා සක්කුම් වික්‍රේ ඥානං පස්ස යතහ භූතං මහණෙනි ඇසී ඇත්ත ඇති හැටි දන්නේ දකින්නේ රූපයන්ගේ ඇත්ත ඇති ඇති ධම්මේ දකින්නේ ධම්මකොට දකිනකොට චක්කු විඥානය ඇත්ත ඇති ඇති ධම්මකොට දකිනකොට චක්කු සංපස්සේ ඇත්ත ඇති ඇති ධම්මකොට දකිනකොට චක්කු සංපස්සේ මොකන්න වේදනාවේ ඇත්ත ඇති ඇති ධම්මකොට දකිනකොට ඇහි ඇලෙන්නේ නැහැ මේ ගබුවා මේ ගෙදර මේ පුතා මේ වත්තක් මේ වත්තරන් කියන අදහස් වලින් මේ රූපේ දිහා බලන්නේ නැහැ මේක දැනෙන්නේ. හැලෙනකොට දැනෙන්නේ දරුවා ගෙවල් දරුවල් කියලා හොදාගෙන දෙකම හිටින්නේ. එතකොට සිහි මුලා වෙන්නේ නැහැ. මොකද නිත්‍ය වශයෙන්, සැප වශයෙන්, ආත්ම වශයෙන් ප්‍රවෘත්තින්නේ. එහෙම වෙනකොට මොකද වෙන්නේ? ආදීනව පසුවිය මේ වස්තුන්ගේ රූපයන්ගේ ආදීනවමයි මනසට වැටෙන්නේ. ආදීනව දක්මයි වෙන්නේ. එහෙම ආදීනව දකිනකොට මොකද වෙන්නේ? ආයතින් පංච උපාදාන සංග උපදින සාකච්ඡා. නේද? හරි විදිහ. වැරදි. නැවත පංච උපාදාන සංග රැකෙන්නේ නැහැ. අපිට යන රැකේ. මම කරනකොට කවදානේ එතකොට එහෙම වෙනකොට මොකද වෙන්නේ ආදීනවම බලනකොට පංච උපාදාන සංදේ අපචේතය අපචේතනවා කියලා කියන එකත් රැස් වෙන්නේ පිළිහෙන. මේවට කියන්නේ අපචේ ගන්නේ කියලා. ප්‍රශ්න කරන කතාව. එතකොට ඒ කියන්නේ දැක්කහම දැකපු දේ දෙකම පැතිවරයි. එතකොට ඔන්න ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පති චක්කු සම්පත නිකම්ම වේදනාව කියන ටිකේ ඇත්ත ඇති දන්නවා දකිනවා කියන එකම ටික වෙනකොට ඒ ධර්මයන්ගේ ඇලිලා නැහැ ඇලුම් නැති හින්දා බැඳුන්නේ නැහැ බැඳුම් නැති හින්දා සිහිමුලා වුණේ නැහැ අර ඉස්සරට කීච්චට මොකද ඒ අනිත් පැත්තට ගන්න ඇලුම්වා කියලා කියන්නේ ඇලුම් නැහැ කියන්නේ මෙහෙම වුණේ නැහැ බැඳුම් නැහැ කියන්නේ මෙහෙම වුණේ නැහැ සවතුනේ නැහැ කියලා කියන්නේ නිත්‍ය සත්‍ය ආත්මය කියලා දකින්නේ නැහැ සුභයි කියලා දකින්නේ නැහැ එතකොට ආස්වාදයක් නෙවෙයි තියෙන්නේ ආදීනයක් අර මං විපාකයේ ඇතුළනකොට අනේ මේ පුරාති කියන දුකක් නේද කියන එකම පේනකොට වතුර හොයන්නේ නැති වගේ ආදීනව කියන මට්ටමට යනවා. ඔය ටිකේ ප්‍රතිඵලය ආදීනව දකින මනසක් වෙනකොට දැන් මේ විතර කරනවා මේ ඉඳීමයි මේ වගේ. ඒක ප්‍රතිඵලය මොකක්ද? ප්‍රතිඵලයක් අපේ අපිට දෙනවා. දැක්කොත් දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙයි කියන තැන ළඟ තියෙනවා. රකින්න පෙර තිබ්බන්නේ දැක්කයන් පස්සේ තියෙනවා නෙමෙයි අවස්ථාවකද උපද්දවා වෙනයි අපි පරිහරණය කරන්නේ කියන නෝන ළඟ තියෙනවා. හිතන්නවත් ඕනේ. ඒක සුපරිය තමයි දැක්කාම කර්ණාගේ ගාවට එබෙන්නේ ඉස්සෙල්ලා ඡායාව තිබ්බන්නේ නෙයි. බලනකොට කන්නාඩි තිබුණේ ඒක නෙමෙයි තමන් හදාගෙනයි ශාලාව දිහා බලන්නේ පැත්තකට යනකොට දැසුපේ කිසිම නැතුව නැති වෙනවා කියලා කියන්නේ යම්සේද ඒ වගේ මේ දක්ෂින හැම අරමුණක්ම ඒ මට්ටමට දෙනවා එතකොට වෙන්නේ මොකද්ද දිත්තේ දිත්ත නැත්තම් දිත්ත නැත්තම් එතකොට මොකද වෙන්නේ සංහා සංහාචත්ත කොහොම බල්කා හන්දරාගේ සාධකත්ව ප්‍රාග්‍රහණය සාපයයි එයාට කාර්භාවයේ පිණිස පවතින ඒ කියන්නේ කාම සංහා භව සංහා යෝග සංහා සංහාවතින ඒකත් ප්‍රහිත වෙනවා. නන්දිරාජ භාවිත සතුටින් හැදෙන සත්‍යතත්වාදී නම් දෙවි ඒකේ කියන සතුට වෙන සංහාවක් කියන මොකද්ද? රූප සංහා, රබ්බ සංහා, ගන්ධ සංහා, රස සංහා, පොට්ටබ්බ සංහා, ධම්ම සංහා කියන සම්දාචාර සංහාවක් කියන ඒකත් ප්‍රහිත වෙනවා. ඒ කියන්නේ සංහාවක් ප්‍රහිත සංහාව ප්‍රහිත වෙනකොට මොකද වෙන්නේ? කායික දරතා චෛතසික දරතා පරියක් කියන රකින්න කිසි දෙයක් නැහැ. බාහිර දේවල් කවර කතාවද මේ අත්පය ජීවිතේම කැලලා ගලව ගන්නවා ඒ හේතුව තනිකරම මරනවා කියන දැනකට ගහනවා කියන දැනකට රටක් උතුම වෙනකොට වෙන්නේ. දිග වැඩි නැත්නම් අර තියෙන්නේ කතා හරියට දෙන සංකීර්ණ කියලා පොඩි ආහාර කෙනෙක් හොරු ටික කල්ගෙන දීලා නිදාගන්න ගන්න හදනකොට ඉතින් මේ කයෙන් මට නම් වැඩක් නෑ මේක කවදාම හරි පොළොවට පස්සෙන එකනේ. ඉතින් උඹලට වැඩක් තියෙන මේ කයෙන් ඒක කරගන්නලා කියලා ඇස් දෙක වහගෙන මේ පොඩි අවුරුදු 7යි කියනවා. අවුරුදු 7ේ පොඩි නම් ඇස් දෙක වහගෙන දෙල්ල කපලා එන නිකන් ගන්නේ කියලා නිරෝධ සමාපදිත සමවැද්දේ ඉතින් මොකද නිරෝධ ඒ වගේ මට්ටමක තමයි මේ කය තමයි කියලා කියන්නේ මේ බාහිර වස්තුවක් ගහක තියෙන දී කැල්ල කපන්නකොට ඕගලන්ට තමන්ගේ අතපය කපනවා වගේ තේරෙනවා. ඒ වගේමයි මේ බාහිර දී කැල්ල මේ කාර්යය අතර වෙනසක් නැහැ මනසට. ඒ ඉල සාගුණ ඥාන දර්ශනයකට කවුද. ඉතින් ඒ කොඩි හමුදුව මම ඉතින් කය ගැන ඉතින් නිරපේක්ෂයි. එතකොට කයේ දර්ශකම සිතේ දර්ශකම කියන එක කිසින්නේ ඒකම හැරෙන කයක් හැරෙන සිතක් යාට නැහැ. එක එක දේවල් සිදුවන දුක් දෙහිස උපදින විතරක මාත්‍රේ කුදු උපදින. උපදින්නේ නැහැ උපදින්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? හැම වෙලාවෙම නිවිච්ච පිසුල් වෙච්ච විතරක ටිකක් විතරම තියෙනවා. පීඩාවක් දුකක් වෙනකොට එන්න හේතුවක් වෙනවා. කයෙන්ද හැරීමක් දැරීමක්. මොකද වෙනවා? 80 වයසේ මහා කච්ච මහරහතන් වහන්සේ විදුකුට පොරෙන් වගෙනකොට කියනවා 80 වයසේ කෙනෙක් මෙහෙම කන්දකට නගිනවා කියලා හිතන්න බෑ. ඒ කච්චක 80 වයසේ මේ වගේ කන්දකට නගිනවා කියලා බුදුදහමේ ප්‍රකාශ කරනවා. ඒ මොකද කය වෙනසක් නැහැ. දැවීමක් නැහැ, තැවීමක් නැහැ. එතකොට සිතෙන්ද කයෙන්ද කායික සුඛම් පිටේද සුඛම් පිටිපටිසංවේදී. කයෙන්ද සිතෙන්ද සැප විඳින්නේ කියලා. ඔන්න සැපත් සැප ලබා ගන්න තියෙන මඟ මුළු සසරම මුළු ජීවිතේම ඔබ ඉන්නේ සැපනේ. සොයන්නේ සැපනේ. සැප ලැබෙන හැටි බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මෙහෙමයි සැප ලැබෙන්නේ. මෙන්න මේ විදිහේ සැප ලැබෙන්නේ කියලා. ඉතින් මෙහෙම එකක් සද්ධාව කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ ගුණ කියනකොට. ඉච්ඡිතිසෝ භගවා වහං සම්මා සම්බුද්ධෝ කියලා කියනකොට නැත්නම් විස්තර කරනකොට දෙකෙන් කඳුළු කරන එකද නැහැ. හරියටම දුක දුක ඇතිවෙච්ච ප්‍රතිපදාව දුක නැතිවම නැති කරන ප්‍රතිපදාව හරියටම යාලා හැකියාවක් නැහැ. මේ විදිහටමයි දුක කියන අපේ ජීවිතේ කියන දුක නැති කරන මේකමයි කරන් තියෙන්නේ කියලා ධර්මය අදහනවා. ධර්මය අදහනවා කියන සත්‍යගත සංස්කෘතිය කියන සත්‍තා මාර්ගයක් කියන මාර්ගයක් කියනවා. එයා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. විස්තර කරනවා කියන එක වෙනම වචනෙන් නෙමෙයි ක්‍රියාවෙන්. මොකද යම් කිසි කෙනෙක්ව අදහනවා කියන එක තියෙන්නේ වචන තුල නෙමෙයි ක්‍රියාව තුල. ඒ කියන්නේ අපි කොතනකට හරි ගිහිල්ලා ගුරුවරයෙක් ළඟ අපි කියන වඩුවේද කියලා එක්කෙනෙක් ආව වඩුවේද ඉගෙන ගන්න. දැන් එයා තමයි ගුරුවරයා වඩුවර ටික මෙහෙම මෙහෙම මෙහෙම කියලා ඉගෙන ගත්තා. වැඩ කරන්න ආවහම වෙන කෙනෙක් කියලා ඔහොම නෙමෙයි. ඔයා මෙහෙම මෙහෙම කරන්න මේක පහසුයි කියලා. අර කියපු කෙනා ඊට පස්සේ කියපු කෙනා කියපු කෙනා අපිට බලමුකෝ හදන්න. කවුරුහරි කරා ගුරුවරයෙක් අහවලයි කියලා කියනවා. හැබැයි තුමු ගුරුවරයෙක් කවුද බලන්නේ කියලා. මෙයා ගුරුවරයා කියන එක නිර්මාණය වෙන්නේ කරන දෙයින්. මේ මේ කියන දේ කියන ප්‍රබදේ ඇත්තටම මෙයාගේ ශාස්ත්‍රවරයා මෙයාගේ ගුරුවරයාට මෙයා ඊට පස්සේ කියපු කෙනා මොකද මෙයා කරන්නේ ඒ විදිහට මොකද මෙයාගේ ජීවිතේ සපොදුක් නෙමෙයි මෙයා කියපු විදිහට බලු හතර හොඳ නැත්තම් ගන්නවා මෙයා කියපු විදිහට බලු හතර හොඳයි නම් සපහම මිසක අර කියපු දෙයින් සපොදුක් නෙමෙයි මෙයාගේ ජීවිතේ උදව් වෙලා නැහැ ඒ වගේ ඒ වගේ බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍ර මහන්සිය අපි ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේ මෙහෙම සත්‍යගත දේශනා කළා කියලා අපි ශාස්ත්‍ර මහන්සිය ගැන කියනවා. නමුත් ලෝකිකව හරි දුක නැති කරන්න මෙහෙමයි ටීවී බලපල්ලා, සද්ධාහ පල්ලා, පුරස්තරම් මේ පාටි වලට යන්න ඒක මේව කරන්න මේව එකතු කරන්න කියලා කවුරුන් දුක නැති වෙන ඉන්න කිව් ක්‍රමයක් තියෙන ඒ ක්‍රමේ කරනවා. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍ර මහන්සිය කියලා කියනවා. ඇත්තට අපේ ශාස්ත්‍ර මහන්සිය මේ ලෝකෙ නෙමෙයි කියලා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මං කෙරෙහි මහණෙනි රාජ්‍ය කෙනෙක් සද්ධා මාත්‍ර හේම මාත්‍ර කියලා මේ දුකේට යන්නේ කියන වචනයක් කියන නිකන් නෙමෙයි. නිකමත හරි ජීවිතයේ පැතිලි පැතිලි වැරදි වැරදි හරි යෙදෙන වරම්ය දහම. ඒ කියන්නේ මෙයා සමහරවිට විදිහට කතා කරන දෙකේ සදාවක. එයා ටික ටික හරි හිතා වදා ගන්න උත්සාහවත් වෙනවා. ටික ටික සීලේ දීලා උත්සාහවත් වෙනවා. චිත්ත සිතාරමේ ආයතන ටිකේ ඇත්ත පිහිටේ දකින්න කොහොමද කියන දැනක උත්සාහ කරනවා. මොකද දුක ඇතිවෙන තුන ඔතනින් ඔතන හදලා හිතට දුක ඇති කරන්න බෑ කියන තැන එයා හරිය පිළිපලන්නේ හින්දා ඒක පිටින් උත්සාහවත් වෙනවා. එයාට හැම වෙලාවෙම එක දිගට අකණ්ඩව කරන්න බැරි නිසා ආසක් කර කර ඉඳලා හිත හරි කරන හින්දා කියනවා සද්ධා මාත්‍රයක් ඒව මාත්‍රයක් තියෙනවා. ඔක්තිකයි කියන හැම ඒත් එයා දුක පිටින් කරන්න හැදෙන්නේ. එතකොට අර ආර්ගම් තුල කියන ලෝක තුල තියෙන ශ්‍රද්ධාව වෙනවා. අද මේ තියෙන ශ්‍රද්ධාව ගැන අපිට තේරෙන්නේ නමුත් ඒක ධර්ම කියන එක දැකීමට සාපේක්ෂව එහෙම ශ්‍රද්ධාව තේරෙනවා. අද අපිට තියෙන දික්ති ධර්මක ශ්‍රද්ධාව. අද අපිට හිතෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපේ ශ්‍රද්ධාව අචලව තියෙනවා. අපි කීයේ ජීවිතයේ තියෙන අයින් වෙන්නේ කියලා නෙමෙයි. ඔය දික්කියේ හේතු වෙනාගම කණයක් ඉන්නවා තමයි සාස්ත්‍රම වහන්සේගෙන් අයින් වෙන්නේ ජීවිතය දෙන්න පුළුවන් යාට. දරුවත් යයකින් අයින් වෙන්නේ කියලා තැනක ඉන්නවා. ඔය මේ දික්කියේ හැටි. එතකොට මේ දික්කිය නිසා තියෙන කම විසක නමුත් මේ මේ තථාගතයන් වහන්සේ මගේ ශාස්ත්‍ර වහන්සේ කියන එක මගේ ජීවිතෙන් අයින් කරන්න බෑමයි කියන එක වෙන්නේ මේ ධර්ම දැක්කෝ. මේක ඇත්තමයි හින්දා මම මේ අනුව ජීවත් වෙන කියන දැනකින් මිසක බුදු රජාණන් වහන්සේ කියලා කෙනෙක් පිළිගන්නේ දැකලා මේ මතනේ අදහසකින් අනවබෝධයකින් කියන සත්‍යාවක් නෙමෙයි. අනවබෝධයෙන් ඇතිවෙන සත්‍යාවක් කියනවා මොකද්ද? අමෝධික සත්‍යාවක්. ඒ කියන්නේ අද කුංචි කාලේ මේ තමයි පුතේ බුදුහාමුදුරුවෝ කියලා බුදුහාමුදුරුවෝ නවාගහතේ කුණියගේ යුක්තය මෙහෙමයි මෙහෙමයි කියලා දුන්නේ අපිට ඇත්තටම සත්‍යාව තියෙනවා. නමුත් අපි ඉපදිනකොට අද ජේසුස් වහන්සේ කියන පින්තූරේ අපිට පෙන්වන මේ තමයි මම පුතේ බුදුහාමුදුරුවෝ කියන්නේ නවාගහතේ කුණියගේ යුක්තය මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා අපි බුදු පින්තූරේ වදින්නට ලබන කියලා. මේ බුදු පින්තර කියනවා මේ තමයි පුතේ අහවල් ආගමික නායකයා මේම දෘෂ්ටියක් තියෙන කියලා කිව්වනම් අපි මේ පින්තර දිහා බලන්න තීරණවලා ඒ හින්දා මම කිය හොඳට තේරුණාට අද අපිට තියෙන්නේ අමෝලික සත්‍යාව. ඒක ඕගොල්ලෝ කියන්නේ මම කියන්නේ බුදුහාමුදුරුවෝ ධම්මපදති සෝමපදති කියන්නේ මේ ධර්මයේ ලකුණු ඇත්තට මෙයා බුදුහාමුදුරුවෝ කියනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ ඇත්තටම ලෝකයේ කෙරෙහි කතල මහා කරුණාව පහළ වෙච්ච උත්තරනේ අනුන්ගේ දුක දැකලා උණු වෙන හදක් ඇතුළු පහළ වෙච්ච කෙනෙක් බුදුහාමුදුරුවෝ ජීවිතේම කලේ ලෝකයට දුක නැති කරන අහිංසක පත්‍යය කියන එක වචන නෙවෙයි කියන්නේ මේ පිටේ ඒ භාගතුන් වහන්සේ ආරහා සුදුසුයි ලෝකයට පූජාවල් ලබන්න කියන ටික සම්මා සම්බුද්ධයි සමන් වහන්සේම මේ ධර්මයේ මනාව අවබෝධ කරගෙන තියෙනවා. සංසාර චක්‍රය ආවර්තිත වෙලා තියෙනකෙ මේ ධර්මයේ ටික බලලා ඒ සාස්ත්‍රාන්තයේ ගුණ ටික කියන්නේ. විද්‍යාවෙන් සහ ධර්මයෙන් ඉදිරියට මේ ටික බල බල තමයි මේ ගුණ ටික කියන්නේ. ඒ ධර්මයේ ගුණ ටික කියන්නේ සංදිත්තිකයි අකාලිකයි එහෙම පස්සිකයි කියලා මේ තියෙන ධර්මයේ ටික බල බල තමයි ඒක කියන්නේ. කියනවා නෙවෙයි කිය වෙනවා ඒ ජීවිතේ. එතකොට මෙන්න මේ ධර්මයේ කෙරෙහි හදිසියටම මේ ටික දැකපු කෙනා මේ ටික විශ්වාස කරනවා. එයා පිළිගන්නවා. එයා අදහම විශ්වාස කරනවා. මේක වෙනස් වෙන්නේ දුක කියන එක ජීවිතේ එන්නේ මෙහෙමමයි දුක නැති කරන වෙන ක්‍රමයක් නෑ කියලා ටික දකිනවා. දුක දකිනවා දුක ඇති හේතු දකිනවා. මේ දුක නැති තැන දකිනවා. සංහාව නැතිව පසුපදන සංජාපකයේ සිදුව දුක කියන එක නෑ. එහෙම වෙන්න නම් දුක නැති කරන්න හේතුව නැත්නම් සම්මාදිකේ දකිනවා. ඥානං පසය සහභූතං. සක්කොම් වික්‍රේ ඥානං පසය සහභූතං මේ කාරණේ සම්මාදිකයත් ඇත්තටම දකින එක තමයි දුක නැති කරන ප්‍රතිපදාව කියලා කියන්නේ. අපි ඒක බලමු දැන් මම කියන්නේ ඇත්තටම දකින එක දුක නැති කරන ප්‍රතිපදාව සම්මාදිකේ කියන්නේ ඒ පොතේ මොකද කියන්නේ කියලා බලමු නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න ඇහැ රූප චක්කු විඥාන චක්කු සංපත චක්කු සංපතෙන් උපන්න වේදනාව වගේ යථා භූත ස්වභාවය ගන්නකොට දකින්න මොකද වෙන්නේ? සත්‍ය අසාරස්සත් හැදෙන්නේ ඊට පස්සේ අසංයුක්තස්ස වෙනවා දැනෙන්නේ අසංමූලස්ස වෙනවා මුලා වෙන්නේ ආදීනවානුපස්සී විය ආදීනවම දකින්න වාදේ කරන්නේ කියනවා ඒ ඇත්ත දකින්නවා කියන කම නිසා මේ ඔක්කොම වෙන්නේ ඊට පස්සේ කියන්නේ මොකද්ද ආයතේ පංචපාදනස්කන්ධ අපචයන් ගත්තේ පංචපාදනස්කන්ධේ පිළිගීමට යනවා සංහා සංහාජස පොණෝ භවික මන්දිරාවට දායකත පත්‍රස්ගාමයේ සාජස පරියති සංහාව ප්‍රතිල වෙනවා ඊට පස්සේ කායික දර්ශ, චේතික දර්ශ, කායික දැවීම, චේතික දැවීම, කායික දැවීම චේතික දැවීම දුරු වෙනවා සිතින් දැකලා සැප විඳින්නෙක් වෙනවා කියලා අපට පුරුදු දැන් අපි බලමු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යා යථාභූත සදිට්ඨි භාසෝති සම්මාදිට්ඨි ඒ යථාභූත දැකීමක් තියෙන සක්කොම් වික්‍රේ යථාභූත රූපාභික්‍රේ යථාභූත කියලා කියන්නේ සක්කොම් වික්‍රේ ඥානම් පස්ස යථාභූත රූපාභික්‍රේ ඥානම් පස්ස යථාභූත කියන්නේ ඇහි මහණෙනි ඇහි ඇත්ත ඇතිහෙදි ධන්නේ දකින්නේ රූපේ ඇත්ත ඇතිහෙදි ධන්නේ දකින්නේ කියලා ඇත්ත ඇතිහෙදි දැකීමක් ගැන කිව්වනම් එනවා යා යා යථා භූතස්ස දිට්ඨි සාසෝති සම්මදිට්ඨි යථා භූත දැකීමක් කියන ඒ යාගේ සම්මාදිට්ඨිය. සෝ යථා භූතස්ස සංකප්පෝ සාසෝති සම්මසංකප්පෝ ඒ යථා භූත ස්වභාවයේ බලන්නේ යම් කල්පනාවක් තියෙන යාගේ සම්මසංකප්පයයි. සෝ යථා භූතස්ස වායාමෝ සාසෝති සමවායය. යා යථා භූතස්ස සති සාසෝති සම්මසති जो यथाभूत समाधि था तो होती समा समाधि कुबेर को पनस्त कार्यक्रम वशिकम आजीव बार सिद्ध होती एवं एवं एवं अस्ताय नारी वाक्यान को मांगो भावना पर पूरी प्रचिति එන ඇත්තටි දකිනකොට යථාභූත ස්වභාවය ඇහි රූපේ චක්කු විඥානයේ ඇත්තටි දැකීමක් වෙන ඒ දැකීමෙන් සමාධිය. ඒ දැකීම අරද හිතන බවක් වෙන ඊයාගේ සම්මත සංකප්පය. ඒ සඳහා යම් වායාමයක් තියෙන උත්සාහයක් තියෙන මේ යාගේ සම්මා වායාමය. ඒ සඳහා යම් සීයක් තියෙන මේ යාගේ සම්මා සතිය. ඒ සඳහා සමාධියක් තියෙන මේ යාගේ සම්මා සමාධිය. සම්මා සමාධිය. කම්මච්ච ආජීව වාචා කම්ම ආජීව කියන එකේ පිළිතුර තියෙනවා. අලින් මේ ටික පිළිසිදු යාගේ සීලේ සීලේ කලින් පිළිසිදුයි. ඒකේ පිළිතුර තියෙනවා. මේ විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවනාවට පිළිවෙලට යනවා. එතකොට මේම හේතුල කරනකොට සත්‍යාරෝපී සතිපට්ඨාන භාවනා පරිපූර්ණත්ව චක්කාර සම්මප්පදාන භාවනා පරිපූර්ණත්වදී සත්‍යාරෝපී විදිපාදා භාවනා පරිපූර්ණත්වදී පංචේන්ද්‍රයන් භාවනා පරිපූර්ණත්වදී පංච බලාන භාවනා පරිපූර්ණත්වදී සත්‍යක බුද්ධත්වා භාවනා කරපොත මේ විදිහට සතරව සතරව පිටකාණිය වෙන හතරවක් ප්‍රදාන වෙනවා පතරේ ඉපාල වෙනවා පස් ඉන්දේ ඉපාල වෙනවා පස්සේ බල වෙනවා සත්‍ය බුද්ධත්ව වෙනවා එයාට සත්‍යයේ දේ ධර්ම යුගදබ්බවත් එයාට මේ ධර්මතාව දෙක යුගනබ්බව පවතිනවා සමතෝ කියන පස්සන සමතෝ විදර්ශනා විදර්ශනා දෙක So ye dhamma abhinya parineyam parineyam ye dhamma abhinya parjanati ye dhamma අභිඥා පහතබ්බා තේදම්මේ අභිඥා පජහති යේ ධම්මා අභිඥා භාවේතබ්බා තේදම්මා අභිඥා භාවේති යේ ධම්මා අභිඥා සච්චිකාතබ්බා තේදම්මා අභිඥා සච්චිකරෝති ඒකේ යම් ධර්මයක් අවබෝධයෙන්ම පිළිසිඳ දත යුතුය නම් එයා මෙහෙම කරන කෙනා අවබෝධයෙන්ම පිළිසිඳ දතියුගේ පිළිසිඳ දකිනවා. යම් ධර්මයක් අවබෝධයෙන් දුරුකත යුතු නම් මෙහෙම කරන කෙනා මේ සම්මාදික ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන කෙනා අවබෝධයෙන් මේ දුරුකත දුරුකලේ දුරු කරනවා. යම් ධර්මයක් අවබෝධයෙන්ම සාක්ෂාත් කර යුතු නම් එයා විස්තර කරනවා කියන අවබෝධයෙන් මේ ධර්මය සාක්ෂාත් කරනවා. යම් ධර්මයක් අවබෝධයෙන් වැඩි යුතු නම් එහෙම කරකට අවබෝධයෙන් මේ ධර්මය වඩනවා. කතමේ ධම්මා කතමේ වික්‍රේ සමා අවිඥා පරිඤ්ඤය වහයෙන් කුමන ධර්මයක්ද අවබෝධයෙන් පිළිසිඳ ගත යුත්තේ? පංච උපාදාන උපාදාන සිය වචනිය පංච උපාදාන ස්කන්ධ උපාදේ වචනිය රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය සංකාර උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධය කියන මේ පංච උපාදානස්කන්ධය අවබෝධයෙන් පිළිසින දතියුතු එහෙනම් අවබෝධයෙන් පිළිසින දතියුතු පංච උපාදානස්කන්ධය අවබෝධයෙන් පිළිසින දකිනවා දැන් මේ යථාභූතයේ ටික බලන එක විතරයි කරන්නේ ආයතනක මාර්ගය වැඩෙනවා දැන් සතර ප්‍රතිපත්තාන සතර සංඥා ප්‍රධාන පංච ඉන්ද්‍රිය පස්සේ බල සත්‍ය පුත්‍යංග සංසිද්ධ පස්ව වසුබුදක් කියන ධර්මය භාවනා වශයෙන් පිළිමත යනවා. සම්මත විදර්ශනා කියන ධර්මතාවයේ විකුණත්ව වැඩෙනවා. ඒ වගේම එයා දුක පිළිසඳ දකිනවා. පස්පාදාස්කම දුක පිළිසඳ දකිනවා. හතනේ ධම්මා හතනේ වික්‍රේ ධම්මා අභින පහත බකුම ධර්මයේ අවබෝධය මුදුකපෙත්තේ අවිද්‍යාව බව ගන්නවා. අවිද්‍යාව බව තණ්හා දෙක අවබෝධයෙන් දුරු කෙරෙති. ඒ දෙක අවබෝධයෙන් දුරු කරනවා. කතමේ චිත්තකවේ ධම්මා අභිඥා භාවේ සම්බා සමතේ විපස්සන. කුමන ධර්මයක අවබෝධය වැඩිද සමතේ විපස්සන. ඒ දෙකේ අවබෝධය වලනවා. කතමේ චිත්තකවේ ධම්මා අභිඥා සච්චිකා සම්බා විද්‍යාවේ මුක්තිය. විද්‍යාවේ මුක්තිය කියන ධර්මතාව දෙක. එයා අවබෝධයෙන්ම සාර්ථක කරනවා. එතකොට දුක පිළිබඳ දක්වලා සමුදය දුරු කරලා නිරෝධය සාක්ෂාත් කරලා මාර්ග වඩනවා කියන එක දෙනවා අවබෝධය වෙන එක කියන එක. එතකොට මේ සූත්‍රේ ඔය ඔය දැන් ඇහෙන් කියපු එක විදිහටම නිරෝධය දක්වලා ගන්න සෝතම් වික්‍රේ දානම් පසය තහබුත සද්ධා වික්‍රේ දානම් පසය තහබුත සෝත විඥානම් වික්‍රේ දානම් පසය තහබුතම් සෝත සම්පස්ස විකේ ඥානපත යන භූතං සෝත සම්පස්ස පච්චෝපරිත වේද සුඛම දුක්ඛම ඥානපත යන කන්ද සබ්බේ සෝත විඥානේ සෝත සම්පස්සේ ඒ මොකම වේදනා කියන ටික ඇත්ත ඇති හැටි ගන්නවා දකින්නවා නම් එහි ඇලෙන්නේ ඇලෙන්නේ නැත්නම් බැඳෙන්නේ බැඳෙන්නේ නැත්නම් මුලා වෙන්නේ මුලා වෙන්නේ නැත්නම් ආදීන දකින්නවා ආදීන දකින්න නැත්නම් අහපු සබ්දය ඇති බවට හිතෙන්නේ නැහැ ප්‍රතිපදන සම්බන්ධයක් නැහැ. එහෙනම් සබ්ද සංහව සහ රැස් වෙන්නේ නැහැ. සබ්බ සංහාව වැඩෙන්නේ නැහැ. නැත්තම් පුනර්භවයේ ඒ සබ්බ සංහාව උපකාරී කරගෙන කාම භවයේ හෝ කාම සංහාව භව සංහාව විභව සංහාවෙන් සංහාව වැඩෙන්නේ නැහැ. එතකොට වෙන්නේ මොකද්ද? සිතින් සිතත් මුදු වෙනවා, කයත් මුදු වෙනවා, සිතින් සිතින් දැවෙන්නේ නැහැ, කයෙන් දැවෙන්නේ නැහැ, සිතින් දැවෙන්නේ නැහැ, කයෙන් දැවෙන්නේ නැහැ, කයෙන් සිතින් සතුටින් එක්ක වෙනවා. කියන ටික අනිසාරයෙන් ටිකටම ගන්නවා. ඒ කන ශබ්ද සෝත විඥානයේ ඇත්ත ඇති හැටි දැකීමක් කියනත් ඒ තමයි යන සම්මාදිට්ඨිය. ඒ විදිහට කල්පනා කරනවාගේ සම්මා සංකප්පය, ඒ විදිහට සිහි කරනවාගේ යාගේ සම්මා සතිය, ඒ සඳහා උත්සාහ කරනගේ යාගේ සම්මා වායාම, ඒක උත්සාහ සමාධිය උපකාර කරන සම්මා සමාධිය. වාචා කොමතාර කියෝකේ සිත් පිළිපති. එහෙම කරන කෙනා සතර හදිපත්තානේ සතර සම්‍යක් ප්‍රදාන සතරේ විපාක පංචේ පංචේ කුච්චක කියන ධර්මතා භාවනා වශයෙන් පිළිගන්න යනකට සමථ විදර්ශනා කියන ධර්මතාවයක මෙයා යොදලා කරුවා. මෙයා දුක පිළිබඳ කරන සම්පේ දුක කරන නිරෝධ සාක්ෂාත් කරන අවබෝධ කරනවා. සම්පේ දුක කරන දුක පිළිබඳ කරන කියනකොට පංචපාදන ස්කන්ධය පිළිබඳ කරනවා. සම්පේ දුක කරනවා කියලා කියනකොට අවිද්‍යාව බව තණ්හා කියන කාරණා දෙක දුරු කරනවා. නිරෝධ සාක්ෂාත් කරනවා කියලා කියනකොට මග වරනවා කියලා කියනකොට සම්මුති විදර්ශනා කියන දේ මොකක්ද කියලා වරනවා. නිරෝධය සාක්ෂාත් කරනවා කියලා කියන්නේ මොකක්ද? විද්‍යාව විමුක්තියට සාක්ෂාත් කරගන්න. ඒලා ආයතන හයම පෙන්නන. දැන් මොන මේ සූත්‍රය ගවේෂණය කළාම දැන් අපිට උත්තර දෙකක් ආවා. ඒවායේ මොකද උත්තර වෙන්නේ? මේ ඉස්පර්ශ අපි ඔය ඔක්කොම හදලා මගේ හින්දා මම එදා කිව්වා වගේ කෙටි කළ කැටි කළ පිටපත ආයතනය කියලා ගමුකෝ දැන් මට ඇහැ කියන එකේ රූපේ කියන එකේ චක්කු විඥාන කියන්නේ චක්කු සංපස්සේ එකින් එක එකින් එක ඒ වේ යකහ භූත ස්වභාවය වෙන වෙනම පෙන්වන්නට මට ඒ වෙන කම බල කියන්න වෙයි ඒ වෙන කම අහන්න පුළුවන් ඒ නිසා මම කෙටි කළ කියන්නම් එතකොට මෙන්න මේ ස්පර්ශ ආයතන 6 ඇත්ත ඇති හැටි නොදන්නකොට නොදකිනකොට දුක ඇති කරන හේතුවක් කියලා දුක කියන එක අපේ ජීවිතයට ඇවිල්ලා කියලා උත්තරයක් එනවා. මේ ස්පර්ශ ආයතන 6 ඔය ඔක්කොම පිටි කරගෙන ඉන්නවනේ ස්පර්ශ ආයතන 6 කියන්නේ. ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දකින්නවා කියන එකම ධර්මතාවය කරනකොට දුක ඇති කරන හේතුව ගන්නවත් නැති වෙලා දුකත් නැතිලා කියන කාරණාවක් වෙනවා. දැන් උත්තර දෙකක් ලැබුණා. දුක කියන එක ඇති වෙන හැටි හා දුක නැති වෙන බව ඇති වෙන හැටි. දුක නිරෝධය ලබන දුකේ නිවීම ලැබෙන්නේ නැහැමයි දුක කියන එක ලැබෙන්නේ නැහැමයි කියලා උත්තර දෙකක් ආවා. මේ පසායතන හය ආරම්භය අවබෝධයක් තිබුණොත් දුක කියන එක නැති කරන්න පුළුවන්. අවබෝධය නැති වුණොත් දුක කියන එක නැති වෙනවා. එතකොට ස්පර්ශ ආයතන හයේ අවබෝධය නැතිකම කියලා කියන්නේ මොන වගේ එකක්ද? කොහොමද? අතෝත් අදනේ අපි වගේ කියලා. අය කොටා කල්පනා කරන්න දෙයක් නැහැ. ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති නොදකින්නේ මොනවද? ස්වර්ණාත් මේ අපි වගේ කියලා තමයි කිසි වැටෙන්නේ කියලා. මොකද ඇත්ත ඒක. මේ මේක හොඳට කොහොමද දකින්නත් කර තමයි. තමයි යන දින මාතක. එතකොට ස්පර්ශායතන හයේ ඇත්ත ඇති හැටි දැක්කොත් දුක නැති වෙනවා කියන ටික තමයි ගන්න ඕනේ ස්පර්ශායතන හයෙන්ම මේ ඔක්කොම ආයතන ටික වැය වෙලා රූප ශබ්ද ගන්ධ රස පොත්පත් ධම්ම කියන මෙන්න මේ ටික හරි පිළිසඳ දකින්න ඕනේ ඒකද කියන්නේ ගුණාක් කරා යනවා නමුත් මෙතෙක් ඔගොල්ලෝ තීක්ෂ කරගන්න එකතු කරගන්න මම පොගේ දවස්වල දෙන්නා තිබුණා මේ රූප ගැන මම ඕනනම් එකක් විතර පොඩ හැමදාම කියලා තියෙනවා මතක් කරන්න දැන් අපිට ඇහැට පෙනෙන ඇහැ රූප චක්කුඥාන චක්කු සංපත චක්කු සංපත මොකන වේදනා කියන ඔක්කොම ටික යෙදිලා වැයලා අපිට තියෙන රූපයක් විතරයි ආයෙත් එහෙම රූපයක් ගන්නකොට දැන් ඇහැ කොහෙද චක්කු විඥානය කොහොමද ඕක මොකද වෙනව හම්බෙන්නේ නැහැ එතකොට මේ පෙනෙන රූපය ඇත්තට මානසිකවකා ගැන සතර නුවණ තියෙනවා නුවණ ඇති කරගන්න මම මේ අවස්ථාව පොඩ්ඩක් කෙටි කරලා කියන්නේ. එතකොට මේ පෙනෙන දේ තුළ පෙනෙන රූපයේ උගලැච්ච තෙහෙදි දකිනකොට ඇහැ රූපේ චක්කු විඥාන කේතික තේවාගේ ඇත්ත තෙහෙදි දැක් කරන ගන්නට යනවා. මොකද ඒ ඒ ධර්මයන්ගේ උපකාර මුදව් උපකෘති ධර්මයේ ඇත්ත දකිනකොට නොවැළෙනකොට මේ ධර්මයන්ගේ ඒ මත්තමයි තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට ඇහැට පෙනෙන රූපේ යථා භූත ස්වභාවය. යථා භූත ස්වභාවය කියන්නේ අපි දැනගන්න විදිහට හෝ සීලසංගත සත්‍ය දැනගන්න විදිහට හෝ දෙවියෝ දැනගන්න විදිහට හෝ ප්‍රඥා දැනගන්න විදිහට හෝ කෙනා ගැන දැනගන්න විදිහ නෙමෙයි. කවුරු මොන විදිහකට දැනගත්තත් රූපය කියන එකට ඇත්තක් තියෙනවා. ඇත්තක් තියෙනවා. ඒක වෙනස් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අදහස දේශනා කළා නම් සතරගතන් වහන්සේ ඇති කල්ලි නැති කල්ලි මේ රූපයයි කියලා පවතින එකක් තියෙන මේක ඇත්තක් තිබුණා. ඒ ඇත්ත ලෝකයට වැහිලා. සතරගතන් වහන්සේ කළේ ඒ ඇත්ත පසු කළ දෙන එක. ඇහැට පෙනෙනවා කියන රූපේ ඇත්ත තමයි මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕකෙදී දැන් මුතෙත් ඇයි ඇත්ත බලන්නේ කොහොමද අපි? රූපය ඇත්ත බලන්න කොහොමද කියලා අහුවොත් ඔකට ඔගොල්ලෝ පෞද්ගලික අදහස් හොයන්න ඕනේ ඔකට එකතු කරගන්න පටිසම්භිදාමගේ ඥාන කතාවල තියෙන 15 වෙනි වස්තුනාම ඥානය සහ 16 වෙනි ගෝචරනාම ඥානය කියන ටික. ඒකේ මොනවද කරනවා දැන් රූපය කියන එක බහිද්ධාව අවස්ථේටි බාහිරයි කියලා හොඳට තීරණය කරගන්න. මේ එකක් එකක් ගන්න ඕගොල්ලන්ගේ ජීවිතේ පුදුමාකාර කෙලෙස් එකක් කරනවා. බහිද්දාව වශයෙන්. ඒ රූපයට බාහිර හොඳට දැන් අපි මොනවාක්දයක් කරන්න ගියාම අපිට අර තුම්පාරක් දියුන එන නාගෙට මේක කරනවා නේද? මේක කරනවා නේද? ඒ වගේ අපි මොකද අපි මේ දැන් කරලා ආයෙත් අනිතට වචන වෙනස් කරනවා. මේක විද්‍යාඥයන් වහන්සේ අපිට මේ අරව හත්ත කරනවා කියලා කියන්නේ ඒ වගේ. විද්‍යාඥයන් දෙනවා රූපම් අහිංසාව බාහිරයි කියලා හොඳට තීරණය ගන්න. ඕකත් කියන තීරණය කරගන්න. රූපේ බාහිරයි කියලා හිතන්න බැහැ. ඇයි රූපේ බාහිරයි කියන්නේ? ඇහැට සාපේක්ෂව රූපේ කියන එක බාහිරමයි. මොකද දැන් රූපේ බාහිරයි කියලා ඉගෙන ගත්තට ශරීරව අපිට අදාලා මේ මේක ආධ්‍යාත්මික රූපේ මේ බාහිර කියලා අනිත් දෙකට ගන්නවා. ඔය ඔය හිඳයි බුදුරජාණන් වහන්සේ රූපේ බාහිරම. ආයි රූපේ බය ආධ්‍යාත්මික කතාව. එතකොට ඇහැද සාපේක්ෂව පෙනෙන රූප ඔයගලගේ ජීවිතේ මේ පෙනෙන වස්තු තුල ඔයගලගේ විඥානේ පිටලා තියෙනවද? කර්ම විඥානේ දැකලා තියෙනවද? ඔයගලගේ ජීවිතේ දිහේ තියෙනවද? එහෙනම් ඔයගලගේ අතිකමද කියමු සැප දුක් ටික තියෙනවද? සමන් කියන අදහසක් තියෙනවද? එහෙනම් මෙහෙම බලලා මේ ඇහැට දෙන රූපය තුල ප්‍රතිසන්දි විඥානයේ දත කරන්නේ එතකොට නිදින්නේ නැහැ එතකොට ජීවිතයේ නිදෙන්නේ නැහැ මේ බාහිර රූපයක් වගේ කියන්නේ විඥානයේ පිළිබඳ තියෙන විඥානයේ දැකලා තියෙන්නේ කය දැකගෙන මේ චිත්ත දැකගෙන තියෙන්නේ මේ කය අනුකරණ කරන මහ බුදු රූපය අනුකරණයි කියන්නේ මේ ඇහැට සාපේක්ෂව පෙනෙන වර්ණ සටහන් මේ බාහිර නිමිත්තක් නිසාද ඔබට මේ ඉදිරියෙන් තියෙන රූපෙට මම කියලා කිව්වා වගේ මේ රූපෙට මම කිව්වා. නමුත් දැන් අපිට පේන්නේ අපිට පේන්නේ මේ රූපේ මම අනිත් රූපේ අනු කියලා එකම රූපයකින් දෙකට බෙදිලා. ජානම් පසල යතහ භූතම් කියනකොට ඇත්ත ඇත්තටම ඔයගොල්ලෝ දැක්කොත් වර්ණ සතහන කියන එක බාහිර වෙන එක දෙකට බෙදන්න බෑ නේද කියලා දකින්න ඕන දවසක් එනවා. ඒ වගේම ඇත්ත ඇත්තටම දැක්කොත් ආධ්‍යාත්ම බාහිරව දකින්න දෙකක් බෑ. එතකොට ඉඳගෙන ඉන්න හිතගෙන ඉන්න ඇවිදින රූපයක් රූපා රූපායතනය කියන එක ඉඳගෙන හැ හිතගෙන විඳගෙන ඇවිදින චිත්‍ර තියෙනවද? විච්‍ය ඇතුලේ සිත්සෑදලා තියෙනවා මේ ඇවිදිනවා හිතගෙන ඉන්නවා නිදා ගන්නවා නේද කියන විදිහේ සංඥා අපේ අපේ මතක සීකරන විදිය. නමුත් ඉඳගෙන ඉන්න චිත්ත හිතගෙන ඉන්න චිත්ත කියන චිත්‍ර තියෙනවා. චිත්ත චිත්‍රේ ඒ චිත්‍රය ඇතුලේ ඇතුළේ තියෙන දික්තිය තියෙන චිත්‍රය ගන්න කුචිත්‍රයක් නේ. චිත්‍රය ඇතුලේ තියෙන මේ සතහන් දකිනකොට අපේ සිතේ ඉඳගෙන ඉන්න විදිහේ චිත්‍රයක් හිතගෙන ඉන්න විදිහේ චිත්‍රයක් අපේ හිතේ නම් ගතිය ටිකක් එයි. චිත්‍රයට තියෙනවා ඉඳගෙන හිටගෙන ඉන්න එක නෑ චිත්‍රය. ඒ වගේ මෙයාට මේ ඉඳගෙන ඉන්න හිටගෙන ඉන්න ඇවිදින ජීවිතයක් නම් ඒක චිත්‍රයක්. විශාල ගැඹුරු දර්ශනයක් ලොකුම මනෝවිද්‍යාවක් මේක හිතා ගන්නත් බැහැ. මේ ඔබ වෙන මොකුත් තෝරන්නේ පුරාණ බුරුණ ඥානම් පසං යථාර්ථ රූපා වික්‍රේ ඥානම් පසං යථාර්ථ රූපේ ඇච්ඡ තේටි ධම්මේ රත්නකේත කාපෝ නැතිය. කබිර ප්‍රහාරෙන්නේ. ඕගොල්ලන්ට කන ඕගොල්ලන්ගේ ශරීරයට ඕගොල්ලන්ට දෙකෙන හිතගෙන හිතගෙන හිතාගෙන ඇවිදින කමම්ම බලාගෙන හිටදරි. මොකද මේ කියන්නේ බුදුකෝ. හිතගෙන හිතගෙන තමන්ගේ ජීවිතයක් නෑ. එයාට හොඳට නොවනයි කවදාවත් මේ ස්පර්ශ වෙන මේ වේදනාව දැනෙන හේන දෙයට මේ කය අසු කරගෙන භෞතික මහ භූත රූපයෙන් මේක ඇතුළේ තියෙනවා. හොඳට මේ වේදන දැන කරලා ඊට පස්සේ මම ඉන්නේ මේ වේදන රූපය කියන එක අර වතුර වාදනයක් තිබ්බහම වතුර වාදනයේ තේකින් තියෙන ඡායාව පතිතු වුණාම යම්සේ ඒ ඡායාව රූපේ දැකලා තියෙනවා ඇහෙන් බලන් විතරයි පුළුවන් වතුර පටිච්චලා තියෙන ඡායාරූපය ඇහෙන් බලන් විතරයි පුළුවන් පේනවා. නමුත් අල්ලන්න බෑ අතදම වතුර හැදෙනවා. ඒ ඡායාරූපේ මොන විදිහකට උසවලා ගන්නද ඒ වතුර වාජනම උසවන්න වෙනවා. අරගෙන යන්න බෑ. එතකොට ඒ ඡාය ඒබඳු ඡායාව තුළ සංකේතී මුතු නැති ඕව මුකුත්ම නැහැ. ඒ අරද්දා ගොඩ නැගිල්ල ගහක් මිනිස්සේ ප්‍රතරන්තිකක් කියලා දැක්ලා තියෙන ඡායාව නිසා අපේ හිතට හැංගී දැනේ. නමුත් ඒ වස්තුවේ තියෙන මේ වටිනාකමක් නැති ඔසවලා ගන්න බැරි අරන පරිහරණය කරන බැරි ඡායාව. ඒ මෙන්මයි මේ හැට පේන මෙන්මයි අපේ වෙනසක් නැහැ කියලා ඔගොල්ලෝ දැක්කොත්. දිත්තේ දෙකක් අපේනීම පෙනීමක් විතරයි. මේ වාරණය ගන්නදී මුතුමැණික් කියලා හම්බ වෙයි. නමුත් ඒ බඳු අදහස් ඇති කරන වස්තුව තුල ඒවා නැහැ කියලා දැක්කොත් ඔගොල්ලෝ කාර්යය මේ දෙන්නේ ඔසවන්න බෑ කවදාවත්. හිතේ මහමුද ටික වෙනකොට දැනෙන්නේ වෙනවා වගේ. ඒ කියන්නේ අර වතුර භාජනයේ උඩනකොට ඒ ඡායාව ඉස්සුවම නැසක වතුර ටික දියෙන් ඡායාව ඉස්සෙන්නේ. ඒ වගේ පුළුවන් මෙතන තියෙන පටවිය ගන්න නැතුව මේ වතුර රටවම විතරක් ගන්න. අර චිත්‍රය ගන්නවනම් පිටිපැලම හරියට ගන්න වෙනවා හිතට. විශ්ය සියදී හදපු චිත්‍රය විතරක් ගත්ත හැකිද? එතකොට එකට කියේ අද එක එක විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා කියුම් කොළ අලෝල එකට ඒ විදිහට ගන්න පුළුවන් කියලා. එතකොට වේද ගන්නවා කියලා කියන්නේ හතේ දහසක තමයි භෞමිකාය එකතු වෙලා ඉකට. ආයම කෙනෙක් ගන්නවා. එතකොට ආයතන බුදුරජාණන් වහන්සේ රූපාධිකවේ අවිද්‍යා සම්භූතං කම්ම සම්භූතං තණ්හා සම්භූතං ආහාර සම්භූතං වවති මේ රූපේ කියන එක ඒක බාහිර තියෙන රූප අවිද්‍යාව නිසා කර්මය නිසා තණ්හාව නිසා ආහාර නිසා හැදෙන තියෙන හොඳට දකින්න කියනවා ඒක උගලන්ට වෙනවා මේ තියෙන රූප අවිද්‍යාව කර්ම තණ්හා ආහාරයෙන් හැදලා තියෙන කියන එක බලන්න එතකොට මේ තේන දික් සීකොඩන දිල්ලේ මේ ප්ලාස්ටික් ඒවා මෙයා කඩ ගැලි ඔක්කොම හැදලා තියෙන මොකද අවිද්‍යාව කර්ම සංනා ආහාරයන් කියන්නේ. එතකොට මේවත් හැදුනේ අවිද්‍යාව නේද? කර්මය. ඒකයි තමයි රූපේ පිළිබඳව දැනගන්න ඕනේ කිසිම සැකයක් නැතුව වෙන දවසක් තියෙනවා රූපය ඇතුළේ තියෙන්නේ බාහිර තියෙනවා නම් මහ භූත කියන තැනක ඇහෙන් තමයි මෙහෙම සදහනක් හදලා පෙන්නන්නේ. ඇහැ හැදලා තියෙන අවිද්‍යාව කර්ම කරනවා ආහාරයෙන් ඒ ඇහෙන් නම් මෙහෙම රූපයක් හැදලා තියෙනවා එහෙනම් ඒ රූපෙට කියලා තියෙන අවිද්‍යාව කර්ම කරනවා ආහාරයෙන් අර මම කියන්නේ දැන් රතු පාට කණ්ණාඩියෙන් දාලා මම බලනකොට මේ විත්‍ය රතු පාටයි හා මේ විත්‍ය රතු පාට කරලා පෙනෙන කම තියෙන්නේ කණ්ණාඩියේ අපි තුමු අවිද්‍යා කර්ම සංහා ආහාරයයි කියලා කියනවා. ඒ කියන්නේ ඇහැරතු පාත විච්ඡේකේ ඇහැරතු පාත විච්ඡ හේතුයේ හේතු ටිකම කියන්න වෙනවා මිසක විච්ඡේ රතු පාත රූපයක් හදන්නද? ඒ කියන්නේ බාහිර රතු පාතට දැනෙන්නේ ඇහැට දාගත්ත කන්නාගේ හැදෙන්න හේතු ටිකම කියන්න වෙනවා මිසක බාහිර ඒ රූපයේ රතු පාට බව බාහිර රතු පාට බව හැදෙන්න හේතුවක් තියෙන්නේ. ඒ වගේ බාහිර මෙහෙම පෙනෙනකමට ඇහැම කියන්න වෙනවා විසක. අර මම කියන්නේ දැන් ඔය ඔයගොල්ලෝ දන්නේ වර්ණාන්දතාවය කියලා හිතන්නේ. දැන් මේ අපිටත් ඇති වර්ණාන්දතාවය කියන්නේ මෙහෙම කිව්වට. රතු පාට දෙන්නේ. ඒ රතු පාට වස්තු කොලකාකට තමයි දෙන්නේ. එක්කෙනෙකුට එකම වස්තුව රතු පාට තේනවා ඒ වස්තුව එක්කෙනෙකුට කොළ පාට තේනවා. තියෙන වර්ණයේ තේනවා නම් ඇයි එහෙම උනේ? දැන් උදාගෙන තියෙන වර්ණවන්තතාවය කියන්නේ ස්නායු දුර්වලතාවය. එතකොට මෙයාගේ ස්නායු දුර්වලතාවය නිසා මේ රතු පාට තේන්නේ නැහැ. එහෙනම් දැන් අපි හිතාගන්නේ මේ තියෙන රතු පාටමයි තේන්නේ කියලා. ඇයි ඔය රතු පාට තේන ස්නායු ටික නොතිබුණා නම් තේන්නේ අපිට? එහෙනම් මෙහෙම රතු පාට පෙන්වලා තියෙන රතු පාට දෙලා මෙහි පෙනෙන ගතිය මේ රූපේ රතු පාට පෙනෙන රූපේ ඇති වෙන තියෙන හේතු ටික මොකද්ද කියලා හු කියන්නේ මොකද්ද? මේ තියෙන හේතු ටික මිසක වෙන හේතු ටිකක් නැහැ. ඒ කියන්නේ අපි බාහිරයට අත්දාන එක බාහිරේ තියෙනවා කියලා හම්බ වෙන කාම බාහිරට අත්දාන කාම ඒක තියෙනවා මේ රූපී ඇතිවීම දන්නේ කියන එක. අවිද්‍යා කර්ම සංහා ආහාර කියන හේතුන්ගෙන් මේ රූපය ඇති උනේ කියලා අපි දන්නවා නම් මොකද වෙන්නේ? මෙහෙට නැගොල්ලෝ හොඳට බලන්නකෝ වතුරට වැටෙන ඡායාවට අනේ තව මිනිස්සෙක් ඉන්නවා කියලා අපි හිතට බලනවද? එහෙනම් වෙන්නේ ආයි බලනවද? ඇයි බලන්නේ? සාය ඇතුළෙන් තියෙන හේතුවට නොවන මේකට. ඒ කියන්නේ අපි එතෙන්ද ගියේ ඉඳන් මේ සාය වර්ණ කියලා නොවන කියනවා. සිරසකට හත පරිණාම. ඇයි පරිණාම? හේතුවට නොවන. තමන් එතෙන්ද ගියේ හින්ද තමන් නිසා නේද මෙහෙ වැටෙන කියන එක දන්නේ නැහැ. හේතුව නොදකිනකොට පරිණාම වෙනවා. එයා හිතන්නේ දැනගෙන ඉන්නවා කියලා. එතකොට ඔබට තේරෙනවද මෙහෙ දෙයක් තියෙනවා කියලා මේ ඇහැ නිසායි මෙහෙම දෙයක් පෙන්වන්නේ කියන එක නොදකින්න තමයි අපි ඔයගොල්ලෝ අර ඡායාව අල්ලගත්ත බල්ල කරනවා වගේ මේ පේන දෙයක් කරලා තියෙනවා. පෙන්වන්නේ මෙහෙම අල්ලගන්න හේතුව මොකද? සංඝාපච්ච උපාදාන. මෙහෙ කියන වැරදි නිසා මේ අල්ලලා තියෙනවා. එතකොට ඇහි ඇත්ත දිහටි දකින්න ගියොත් එච්චරයි වුණාම කොක්කම ආයතන දෙකම දෙනවා. ඔයාලට කණේ ඇත්ත දැක්කම, ශබ්දයේ ඇත්ත දැක්කම ඔක්කොම ටික ඇත්ත දැක්කම. මේ වගේ එකක් දැක්කම ඔක්කොම මතකයි. හරිය රූප ටිකේ එක රූපයක් දැක්කම අනාගත වෙන්න පුළුවන්. එතකොට ඒකයි කියේ මේ යතහ රූප ස්වභාවය දැක්කම ඒ දැකීම තමයි සම්මාදේ කියලා කියන්නේ. එතකොට රූපේ කියනක බාහිරයි කියලා දකින්න ඕනේ අවිද්‍ය ධර්ම තණ්හා ආහාර නිතර දකින්න ඕනේ මහ භූතේ රූපාදාය භූතේ කියන වතුර නිසා වතුර එහෙම නෙමෙයි ඒ නිසා පටිච්චෙච්ච කායා මාත්‍රයක් වගේ මේ දෙන්නේ මහ භූතේ මේ මහ භූත නිසා පවතින එක. උපාදාය භූතේ කවදාවත් පටිලා කොටේ තියෙන්නේ කොහොම මේ විදිහට අපි එකමද කියමු යථා භූත ස්වභාවය කියන්නේ අපි කවදාවත් ඉගෙන ගන්න නැහැ ඒ ස්වභාවය. අපි කවදාවත් දන්නේ නැහැ. නමුත් ඇත්තට නැත්තේ ඒකයි. සතරවිත මොහොතේ ඇති කල්ලි ඇති කල්ලි ලෝකේ පහළ වුණත් නැතත් අපි දැනගත්තත් නැතත් රූපේ කියන එකක ඇත්තෝ. ඒක හේතනදී අපි නිවන් දකිනවා කියලා කියන වෙනම පොතේ සත්‍ය අවබෝධය කරන එක. මේ සත්‍ය අවබෝධ වෙනකොට මේ සම්පූර්ණ දුක නිවෙනවා කියන්නේ ඇත්ත දකිනකොට ඇලෙන ඇලෙන එක අතහැරිලා බැඳෙන එක අතහැරිලා රැවටෙන එක අතහැරිලා ආස්වාදයේ දකින එක අතහැරිලා පංච උපාදානස්කන්ධය රැස්වෙන එක අතහැරලා සංහාව අතහැරලා කල්ු කායික මානසික සිත අතහැරලා දෙවෙන දෙවෙන කායික මානසික මට්ටම අතහැරලා සැප විඳිනවා කියන ටික වෙලා කියන ටික නිර්මාණය වෙලා මේ ටික වෙනකොට ඒක මේ දර්ශනය කියන්නේ මොකද්ද දුක්ඛ නිරෝධ ගමනේ ප්‍රතිපද දුක්ඛ නිරෝධ වෙන දුක්ඛ නිවන ප්‍රතිපදාව කියලා මිසක වෙන නමක් නැහැ ඔකට කියන්නේ නිරෝධයේ සමහම මේ සම්මාදිට්ඨිය කොටස් 22 කියන්නේ මොකද කියන්නේ ඒ නිසා වෙන්නේ නිසා. එතකොට කොහොමද ඔය මේ චිත්ත මේ නිවීම ඇතිවෙනවා කියන එක වළක්වා ගන්න. මෙහෙම දකින්න කෙනාට නිවන් නොදැක්කොත් තමයි බුදුනේ. ඔය ටික දකින්නේ නැතුව ඉගෙන ගන්න නැතුව ඊට උත්සාහවත් නොවනකොට නිවන් දැක්කොත් තමයි බුදුනේ. ඔය ටික දන්නේ නැතුව භාවනා කරනවා කියලා හරි මොනවා හරි දෙයක් කරනකොට නිවන් දැක්කම තමයි බුදුනේ. ඒ කියන්නේ මෙතන හිරි වෙලා තියෙන වහලේ තෙමනකොට එහා පැත්තේ කෙරෝලේ මුළු කැට තිබ්බහම හොතේ හිටියා නම් තමයි බුදු. නේද? බුදුමනේ නේද? ඉතින් හැබැයි දෙතනතන හොයලා ඒක බහුවහම තිබුණොත් තමයි බුදු. ඒ වගේ මේ හේතු හොයලා ඒක නැති කළාම දුක ආවොත් තමයි බුදු. මොකද අපි අනුමාන එකනේ කෙටියෙන් සම්මාදිට්ඨිය කියන්නේ මේකත් තමයි කියලා ඒක කතා කරන්නේ. ඔන්න ওই විදිහට කියනවා ඇත්තට මේ පකාරයට හරියට මේක සම්පූර්ණ රහිත කරලා. උහොත් වෙනවා මම. දැන් මොකද සම්මාදිට්ඨිය දැනගත්තා. ඒක එතකොට එයා දුක ගන්නවා. දුක ඇති හේතුව ගන්නවා. මේ ඇත්ත දැක්කහම මේ දුක නැති කිරීම ගන්නවා මේ දුක නැති කරන මෙන්න මේ සම්මාදිට්ඨිය මෙන්න මේව බලන්න ඕනේ. ඒ විදිහට බල බලන විදිහට හිතන්න ඕනේ කියලා මාර්ගය ගන්න. ඔතේ චතුරාර්ය සත්‍ය ගන්න. දැන් මේ දැනගත චතුරාර්ය සත්‍ය දැක ගන්න නැත්නම් අවබෝධ කරගන්න දැන් අපි ඔබ දැනගත්ත කියලා දැක ගන්න දැනගන්න දෙන්නේ දැන් කියනවා මොකද්ද? ඒ ශික්ෂාව සීල සමාධි ප්‍රඥා. ඔය දැනගත්ත ටික දකින්න දැක්ක මනස ගන්න තමයි අපිට තියෙන භවනා කරන්න. සීලයක පිළිතුර සමත සමතහනකින් හිත වඩන්නේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් අපි මෙනෙහි කරමු. සීලය උපකාරය සමාධියට සමාධි උපකාරය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලන්න. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලනකොට නීවරණ චිත්තය කියනවා. මේ ටික කියන ගෝරවාද ප්‍රතිපදාව කියනවා. නීවර චිත්තයේ ටික ටික ටික ටික ටික ටික වෙනකොට ගෙවෙන ගෙවෙන නීවරණ සුදු වෙනකොට ප්‍රමෝදය උපදිනවා ප්‍රමෝදයට පීතිදායක පීතිය උපදිනවා පීතිමත් කාය පස්සද්දී පස්සද්දී හිත කාය දෙක පස්සද්දී පස්සද්ද කාය සුඛම් වේදේති සංසිද්ධ කායත ප්‍රාර්ථකාය සුඛේ චිත්ත සමාධි චිත්ත සමාධිය අන්නේ සමාධියට අපි දැනගත්තනේ රූපය කියන එක බාහිරයි කියලා සුත්තක්වත් දැකයක් නෑ. යාට ආ මේ පැත්ත බලුවත් මේ පැත්ත බලුවත් බාහිරමයි. මේ සමස්ත ආහුගෙන මේ ભેදය අතය ඉබේම යටහැරේ. මේ ભેදේ කියන එක නෑ. මේ ભેදේ කියන සමස්ත ආහුගිය බලද්දි මේ පැත්තේ අත්දැකීම හැදීම තමයි ඉතුරු වෙන්නේ ඕරම් භාගයේ සංයෝජනයේ ලක්ෂණ ටික දකින්න. සමම් ඕරම් භාගයේ සංයෝජනයේ නිදුල නැති බව කියන ලක්ෂණයක් තමයි මොකක්ද? බලනකොට ඉඳගෙන හෝ හිටගෙන හෝ නිදාගෙන ඇවිදින සමුනේ මේක බලන්නේ වගේ තැනකින් අරමුණු ගන්න පුළුවන් විදිහට මේ පෙනෙන එක බෙදලා තියෙනවා. උද්දම් භාග්‍යසාරේ ඕජා ඕරම් භාග්‍ය සංයෝජන දුකෝහම් කියන දේකවල පෙනෙනවා ඇහෙනවා කියන එක කරනකොට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියලා මේකත් ඒ පෙනෙන දෙයට මේකත් ඇඳලා පේනවා කියන එක. පෙනෙනවා කියන එක විතරයි. මෙහෙම දරුවත් රූපය මෙහෙම දරුවත් රූපය මිසක දෙකම බාහිරයි මිසක තමගේ ජීවිතයත් එක්ක රූපෙ පේන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට ඒ සමාධියට ඇත්ත ඇති පේනවා. ඇත්ත ඇති හැටි පේනකොට කලකිරෙනවා. මේ බඳු ඇත්තක් කියන තැනට කෙලෙස්යකට මේ දෙපැත්ත දෙකගෙන මමයි කියලා මේ අරමුණ වල ඇවිත් කැටි ගැන සංස්කාර දුක් වල කැටි ගැන කලකිර වෙනවා. කලකිර හොයනවා. ඒ කියන්නේ මේ අරමුණ දෙකට දෙකලා මේ අරමුණ මම කියලා දකින්න කෙලෙස්යක් වෙන කෙලෙස් ඉදීම අතහැරලා කෙනෙක් කරන්නේ මේ දර්ශනය කරන මේ ආශ්‍රය කෙලෙස් උන්ගේ හිත මෙතන ආශ්‍රය හිත මෙතන මෙතන මෙතන කියලා නෝන පාවල වෙනවා. මත්යේ ප්‍රතිඋත්තක් නැහැ කියන මොනේකට අපේක්ෂික නිරුද්ධ වෙලා ඇත්ත ඇතිහැටි ගන්නවා එතකොට කියනවා දසහගේ සමන්නාගතව රහති උච්චති එතන ආර්ය රහතන් වහන්සේගේ රූපයක් දකින්නත් අපි තමයි රූප දුරුමවිච්ච අපි තමයි රූපෙකින් රහතන් වහන්සේ නමක් කියන්නේ රහතන් වහන්සේ කියන්නේ මොකද අංග 10ක රහත් සම්මාදිට්ඨි රහත් සම්මාසංගත කියන්නේ මේ දෙන්නේ ඇත්ත ඇතිහැටි දකින්න ඕන තියෙන්නේ ඒක ඇත්ත ඇති හිතපු කල්පනා කරපු බව මේ අංග ටිකම සම්මා දිට්ඨියලම උතුරු අංගම ටිකමක් තියෙනවා. ඊට අමතරව සම්මා ඥාන සම්මානේ මුක්ති මෙහෙම දැකලා කෙලෙසුන්ගේ ආශ්‍රයෙන් හිත විදුකම් කියන කම හැම වෙලෙම තියෙන මේ අංග 10 කරනවා. ඔතන අපි කියනවා අනුපාදාන වර්ණේවානේ ඇහැ උපාදාන වශයෙන් රූපේ දකුණට කිසිලක් උපාදාන වශයෙන් අරගෙන නැහැ. ඇයි ඒ මෙතන බලද්දී තමයි අපි අල්ලගත්තේ වැදුනේ දැන් අල්ලගෙන ඇවිල්ලා දෙතුල කියලා එකක් නැහැ. ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පස්සේ චක්කු සම්පස්සේ උපන්න වේදනා සුවෝ දුක්ඛෝ දුක්ඛෝ වේදනා උපාදාන වශයෙන් නොදෙන විදුනා කියලා කියන්නේ සුදුසුයි. කලේ තමයි. කන සබ්දේ සෝත විඥානයේ සෝත සම්පස්සේ සෝත සම්පස්සේ උපන්න වේදනාව උපාදාන වශයෙන් නොදෙන විදුනා කියන්නේ සුදුසුයි. එතක කියනවා අනුපාදා පරණකවානි, ක්ලේශ පරණකවානි, සෝප විදේශනිකානි කියලා කියනවා. ස්කන්ධ ඉතිරිය තියෙන ශ්‍රේෂ්ඨ එක නැති කරනවා. ඊට පස්සේ සීලම් පුරාණ පුරාණ කර්මයේ කියනවා කියලා මේ ස්කන්ධ ටිකේ කාය සංතතියක් තියෙනවා. ඒ ස්කන්ධ ටිකේ ආය සංතතිය තියෙනකොට පුරාණ කර්මයෙන් හටගත්ත මේ ශරීරය ආය හේතන දවසට මේ ශරීරය පිටිලා යනවා. නැවත භවයක් හදාගන්න තිබුණු ප්‍රවේශයේ කලමයි නැතිවලා තිබුණේ. නැවත භවයක් හදාගන්න තිබුණු හේතු ටික නැති කලන්ත නැවත භවයකුත් නැහැ. මේ පුරාණ බලනේ හටගත්ත මේ ස්කන්ධ ටික මේ හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා නිබ්බන් සිදීවාය සායපදීපෝ ඒ තීරයන් වහන්සේ පහනක් නොනෝදේ නිවෙනවා කියලා කියනවා. එතකොට ඔය දික්ඛු දැමීම දුක්ඛ නිරෝධය සඳහා කථාගත මහත්ය ධර්ම දේශනා කළේ නිබඳු දහම් පරයය අනන්ත හතර දිවත් අපි අහලා හොයලා උත්සාහවත් වෙන නැති නිසා අපිට මේ සත්‍යයෙන් හුරු පුරුදු නැති නම් කවදාම හරි දවසක මේ ධර්මය හොයලා හුරු පුරුදු කළා තමයි අපිට සතුටට පිටට වෙන්නේ. අමාරු කියලා බලන්නේ නැතුව මේ ධර්මයේ තුලම ගැටි ගැටි උත්සාහවත් වෙනවා කවදාම හරි දවසක ජීවිතයේ අන්තිම මොහොතේ දැනෙන්න ලැබෙනවා. හැබැයි කෙටි ක්‍රම හොයනවා කියලා දෝෂකට කියනවා නෙමෙයි අපි මොනවා හරි දෙයක් කර කර හිටිය කියලා ඔයගොල්ලෝ මේ අවබෝධය ලැබෙන්නේ නැහැ. මම මගේ පෞද්ගලික අදහසක් කියයි කියන කියනවා කියන අදහස හින්දා මම පිටේ කියලා පිටේ කියලා ඉතින් මේ ධර්ම බොරු කියනම මොකද මට මේ බොරු කියන්නේ මේ ත්‍රිපිටකයේ බුදුරජාණන් වහන්සේ මොකද මම ත්‍රිපිටකයේ කියන ධර්මනේ කිව්වේ ඉතින් මේක කියනවා මෙන්න මේ විදිහටයි දුක කියන්නේ ඇති වෙන්නේ මේ විදිහටයි දුක නැති වෙන්නේ මෙන්න මේ විදිහට කටයුතු කරන එකයි දුක්ඛ නිරෝධ සම්පූර්ණ ප්‍රතිපදාව කියලා ඒ ටික විශ්වාස සබාගෙන විශ්වාස නම් හැමදෙනාම ටික ටික හරි උත්සාහවත් වෙන්න මේ විදිහට ධර්මය අවබෝධ කරගන්න තේරුම් ගන්න. මොනවා හරි දෙයක් කරලා නම් දක්ෙන්නේ නැහැ. ජීවන් දකින්න මොනවද කළ යුත්තේ කියන ටික හොයන්න. එහෙම හොයන කෙනාට නිවැරදි දෙයක් ඉතින් අනන්ත සංසාරයේ ඔක්කොම දුක්ඛින් අය තවත් දුක් වෙන හේතු නැති වෙලා නැහැ. ඉතින් බුද්ධිමත් වෙන්නට ඕනේ අද කාලේ අපි බුදුහාමුදුරුවෝ මහරහතන් වහන්සේ ඉන්න කාලේ නම් අපිට වරදිනකොට බැරි වෙනකොට හිස් පුරුෂයා මොහොක පුරුෂයා කියලා දැනලා හරි අපේ ධහමට ගනි අද එහෙම නැහැ ඒ හින්දා අපිටම බුද්ධිමත් වෙන්න වෙනවා ඉතින් හැමදෙනාම සිහියේ නුවණින් නිදලා මේ ත්‍රිපිටක ධර්මයේ ටිකක් හදාරලා විපස්සන නුවණක් ඇතුව කටයුතු කරලා තමන්ගේ නිවීම හදාගන්න කියලා මතක් කරනවා ඒ සඳහා මේ දේශනාව හේතු කොටසියම වේවා. දැන් අපි අද දවසේදී ධර්ම දේශනා කරලා ධර්ම ශ්‍රවණය කරලා ගොඩාක් සිද්ධ කරගත්තා. මේ සිද්ධ කරගත්තු සියලු කුසලයන් ධර්ම දේශනා කළ ධර්ම ශ්‍රවණය කළ සම්පූර්ණ පූජා කරලා නොයෙක් ආකාරයකින් සමාදන් වෙලා සිද්ධ කරගත්තා. මේ සිද්ධ කරගත්තු සියලු කුසලයන් අපි කලම අපි හැම දිනාටම පියතුමෙක් වගේ ඥාතිවරයෙක් වගේ සෙනෙහසින් ළඟින් ඉඳලා මෙලොව ජීවිතයේ විතරක් නෙමෙයි සාංසාරික ජීවිතයත් අපිට සුසුම් මුදවගන්න පාරක් වෙන පාර හදලා දෙන පාර හදාගන්න වටපිටාව හදලා දෙන ජීවිතයේ දිනුව අම්මා තාත්තවත් නොකරන කැපකිරීමක් සේවයක් කරන අපේ ගෞරවනීය ලොකු හාමුදුරනායක හාමුදුරන්ට අපි අනුමෝදන් කරමු. නායක හාමුදුරුවෝ රෝගී සුභාවෙන් ඉන්නේ අව්‍යාජ හදවතින් අවංක හදවතින් සෙනෙහසින් යුක්තව අපි හැම දිනම කරන අවංක පැතුමක් හැටියට මේ කරගත්තු සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් අපේ ලොකුහා මුලට තියෙන රෝගාබාධය තියෙන වහා චුවේවා කායික මානසික සනසිල්ල නිදුක් නිරෝගී බව සුවපත් භාවයම ලැබේවා අවසරටත් මේ සාසන මාමක කටයුතු සිද්ධ කරගන්න සිද්ධ ශක්තිය ධෛර්යය ලැබේවා ලොකුහාමුදුරුව ප්‍රාර්ථනීය බෝධිගි මුතුන් වහන්සේට අපි කළ කුසල ධර්මයන් අපේ ස්වාමීන් වහන්සේට පාරමිතාවක් වේවා ඒ වගේම ස්වාමීන් වහන්සේට බොහෝ හිතේසි උපකාර කරමින් තමන් වහන්සේගේ අත්පය වගේ ළඟින් ඉඳලා කටයුතු කරන පින්වත් ස්වාමීන් වහන්සේලාට අපි හැමදෙනාම සිද්ධ කරගත් කුසලයන් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා ඒ ගෞරවනීය මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවපත් භාගයේ චිර ජීවනයේ ලැබීමේ සමන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධිපි මුතුන් සනසිතට මේ හේතු පාරමිතාවක්ම වේවා කියලා ඒ වගේම සිහිපත් කරගන්න මේ පින්වත් සියලුම දෙනා ගමින් ඇති කාල යාත්‍රා කළා වූ මේ ජීවිතේ සංසාරික යම්නාති සමූහයක් පිබලාපොරොත්තු ඇතනම් අද දවසේදී අපි සිද්ධ කරපු මේ සියලු කුසලයන් ඒ අය කරගත්තා වූ පිනත් සතුටින් සාධනාදී මියගේ ඥාති භාගමෝදන් වෙත්වා ඒ අය දුක කුසිතින දුකෙන් අතර දීසකෝල් බවටපත් වේවා ඒ අයද සාර්ථකීය බෝධිකින් උතුම් නිවන සැලසෙත්වා කියලා සාදු කරනවා ඒ වගේම මේක සහ සම්බන්ධ වෙච්ච මේ සියලු දෙනාට ඕගොල්ලන්ට මේ සත්‍යය අහලා සසරින් ගෙතර වෙච්ච උපකාර කරන සත්සහයෙන් ඉඳ දීලා එන්නට නැහැකෝ ගෙවල් දරවල් වල යම් පිරිසක් ඉන්න පුළුවන්. ඒ අයටත් මේ පින්වතුන්ට සිව්පසෙන් අපෝපස්කාර කරන සියලුම දායක කාරකාදීන්ට අපි සියලු දෙනාවම හැතුවරු ගුරුවරු දෙමාපියාදී සියලු දෙනාටත් මේ පින්වත් සියලුම දෙනාට පින් අනුමෝදන් මොදෙවියන්ගේ වාසනාවෙන් තුන් වංශ තුනක් ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තියගේ බලයෙන් මේ සෑම දිනාගේම මෙලොව ජීවිතවල සතුටම දුක් කරදර පාදක අපලෝපසත් වේවා කරන කියන යහපත් අදහස් වල සමුත් වේවා සතර වතනා තුරු සාපේ පාසති ජීවිත දුක දුක්පත් අසන හිත භාගවත් පත්නෝයි බුද්ධපති බුදුමහරහතන් වහන්සේට ජීවිතයේ සිතත් වෙදවතාවා වූ कुसुमो अभिराम निर्वाण संपत्तियों भूलिकलकं अपितयमदिनाटमध्ये कुशलय निवन्दुसंहेतुपारन्ता कुशेवात्मसाक्षिता ओम वन्दनाचरणम् चत्वारो धम्मा वर्धन्ति आयुर्नो स्कम्बलम् ආයුරා රෝග්‍ය සම්පatti සබ්බ සම්පatti දේවචත්තෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡති